ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩ මුළු භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ දෙවෙනි දවසේ දෙවෙනි කාලසටහනේ ධර්ම දේශනා වාරයයි පැමිණලා තියෙන සීල දිනාම tempත් වෙලා ධර්ම ගෞරවයේ යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා සංකප්පං භික්ඛවේ මිච්ඡා සංකප්පස්ස නිචින්නෝ හෝති යෝච මිච්ඡා සංකප්පස්ස පච්චයා අනේක පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ තේචාස්ස නිජිනෝ හොಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා මහා චත්තාරීචක සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සංග්‍රහ වෙලා තියෙන ආර්ය ශ්‍රාණික මාර්ග එකක් ප්‍රධාන කරගෙනයි අපි ධර්ම දේශනා මාලාව පටන් අරගත්තේ මීට කලින් අපි ඊයේත් මතක් කරගත්ත විදිහට මේ චත්තාරීශක සූත්‍රයේ මුල් කරගෙන වැඩමුළු හතරකට මාතෘකා සපයගෙන තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම එක දිගට අහන කෙනෙකුට විශාල චිත්‍රයක් ඇති කර ගන්න පුළුවන්. අපි මේ වැඩමුළුවේදී ප්‍රධාන වශයෙන් ඉස්සරහින් තියාගත්තේ මේ සංකප්ප කියන නැත්නම් සංකල්ප ආකල්ප කියන අදහස මේක ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවණියට සංග්‍රහ වෙලා තිනවා සම්මා සංකප්ප වශයෙන්. ඉතින් මේ මහා චත්තාරීෂක සූත්‍රයේදී විශේෂයෙන්ම සරුවච්චන් වහන්සේ මේ විදියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රමයෙන් ඒ කෙලවර තියනා වූ සම්මා සමාධියට ආර්ය සම්මා සමාධියට මේ එක එකක් තුඩු දී පවතින ආකාරය උපනයනය කරන ආකාරය යොමු කරන ආකාරය බොහොම ලස්සනට පෙන්නලා ඒ අනුව සකස් වෙන ආර්ය සම්මා සමාධිය කුළු ගන්නලා ඒ වගේම ආර්ය විමුක්ති ආර්ය විමුක්ති දර්ශන වශයෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙකුට එහා පැත්තට යන්න එහෙම නැත්නම් පරමාර්ථය සාක්ෂාත් කරගන්න යොමු වෙන හැටි විස්තර කරලා දෙනවා. ඉතින් ඒ අනුව අපිට මේ සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප කියන ක්‍රමයට නැත්නම් දෙක ගැළපීම හරහායි අපිට මේ සංකල්ප කියන මේ සංකප්ප කියන එක සිංහලෙන් දානකොට සංකල්ප කියලා කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඊයේ ධර්ම දේශනාදී තේරුම් ගත්තා. මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කියන ලෞකික වශයෙන් දැකිය හැකි හොඳ නරක ભેදය අනුව සංකල්පත් ඒ වගේම ලෝකෝත්තර වශයෙන් දැකිය හැකි සංකල්පත් කියලා මේ තුන් ආකාරයක සංසන්දනයක් තුලින් අපිට මේ සංකප්ප කියන අදහස වඩා ඉෂ්ටිතසාර කර ගන්න පුළුවන්. ඒකෙදී මිච්ඡා සංකප්පය ලෝකේ බොහෝම ප්‍රසිද්ධයි, බොහෝම ප්‍රකටයි. ඉතින් ඒ නිසා මිච්ඡා සංකල්පයෙන් තමයි පටන් අරගන්නේ. ඒ නිසා භාවනාවට පෙළඹිච්ච නැති නැත්නම් ආගමට ධර්මයකට පෙළඹිච්ච නැති කෙනෙකුට උනත් මේ මිච්ඡා සංකල්ප පිළිබඳ කතාව එච්චර තේරුම් ගන්න අපහසුයක් නැහැ. ඒ මිච්ඡා සංකල්ප තේරවාද ශාසනය මේ වචන තුනකට පිටු කරලා ගොනු කරලා කතා කරන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. මේක අකුසල විතක්ක වශයෙන් දක්වලා තියෙනවා. ඒ අනුව කාම විතක්ක කියලා කියන්නේ ඉඳුරම් පිනවීම, දස්සන, සවන, සමුල්ලේපන, සංසග්ග ආදී වශයෙන් ක්‍රමයෙන් ගිහිලා කාම මිත්‍යාචාරේ නැත්තම් <clears throat> මෛතුන සේවනයේ දක්වාම සිදුවෙන මේ සියල්ලම කාම විතක්කයන්ගේ ආරම්භයෙන් තමයි පටන් අරගන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඒ කාම විතක්ක තමන් තුල ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා මේක බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විතින් ගරහන ලද්දක් පිළිකුල් කරන ලද්දක් නීච తත්‍ර සලකන තත්ත්‍ක් කියලා කල්පනා කරලා ඒ මිදීමට කටයුතු කරනවා නම් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාගෙන් අහනවා නම් කාම විතක්කේ මොකද්ද උත්තරේ කියලා ඒකට නෙක්ඛම්ම විතක්කේ කියලා ඒ කාමයාගෙන් නික්මීම තමයි සම්මා විතක්ක පැත්තට වැටෙන්නේ එතකොට විතක්ක මිච්ඡා විතක්ක වශයෙන් විශේෂ විශේෂණ පදයක් දාලා කියනවනේ ඒකාංග තුනක් තියෙනවා එකක් තමයි කාම විතක්ක කාම විතක්ක සඳහා ඇති කුසල් පැත්ත සම්මා පැත්ත පුලුල් පැත්ත තමයි නික්කම්ම විතක්ක ඒ නිසා කාම විතක්ක වෙනුවට නෙක්ඛම්ම විතක්ක තමයි උත්තරේට ගන්න. ඊ ගාවට තියෙනවා වැරදි විතක්කයක් ව්‍යාපාද විතක්ක නැත්නම් තරහව නුරුස්නා ගතිය බද්ධ වෛරය කියලා. ඉතින් ඒක හැම වෙලාවෙටම හැම කෙනෙක් තුළම ක්‍රියාත්මක වෙනවා. ඒක සමහර වෙලාවට මේ සතුන් මැරීමට සොරකම් කිරීමට නැත්නම් කරුසෝචන කීමට වගේ දේවල් දක්වාම කාය දුස්චර්ය දක්වාම ගෙනියනවා. හොඳට විස්තර කරලා බැලුවොත් කාමේ තමයි ආශාව තමයි ඇත්තටම අපි මෙහෙවන ජවය. නමුත් ඒකේ හේවණල්ලක් වශයෙන් තියෙන මේ ව්‍යාපාදේ නැත්තම් තරහව කාමයටත් වඩා මිනිස්සයා නීච තුච්ච තත්වකටපත් කරනවා. Tamanට තරම් නොවන තත්වයකට බොහොම ශීඝ්‍රයෙන්පත් කරන ගතියක් තියෙනවා. ව්‍යාපාදේ නැත්තම් මේ කාමයේ තියෙන හේවණල්ලේ වංචනික ගතියේ ඒ නිසා ලෝකේ දිහා බලනකොට ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ තරහව නිසා නැත්නම් අනුරුස්නා ගතිය නිසා මේ තියෙන පටිගය බද්ධ වෛරය නිසා ඉතින් ඒක නීච ගතියක් හොඳ නැති ගතියක් අප්‍රසන්න ගතියක් විදිහට සත්පුරුෂන් වහන්සේලා හඳුන්වනවා ඒ නිසා ඒකට විකල්පයක් වශයෙන් අව්‍යාපාදය එහෙම නැත්නම් මෛත්‍රිය අනුන්ගේ සුභ සිද්ධිය සැලකීම කියන මේ સંદર્ભය ඉදිරිපත් කරනවා සම්මා සංකප්පයක් විදිහට. අවසාන වශයෙන් මිච්ඡා සංකප්පයක් තුන්වෙනි එක දක්වලා තියෙන්නේ විහිංසාව එහෙම නැත්නම් අනුන්ට හිංසා කිරීම වනස්හිතවිල්ල නැති කිරීමේ අදහස මේකත් ඉතින් ව්‍යාපාදයටම තමයි වැටෙන්නේ ඒකට අවිහිංසාව කියන වචනය බුද්ධ ආදී උත්පන්නවන්සලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ਸਰුවඥ ශාසනය නැත්නම් ਸਰුවචන් වහන්සේ අවිහිංසාවාදී ප්‍රතිමූර්තියක් විදිහට දක්වලා තියෙනවා. හිංසාව පවතින ලෝකයේ අවිහිංසාවක් ප්‍රසිද්ධව දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදිහට ඉතින් ඒක කරුණාවක් විදිහට දුක්ඛිත සත්‍ය දුකින් මුදාලීමේ කැමැත්තක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මිච්ඡා විතක්ක නැතුව මිච්ඡා විතක්ක හඳුනන්නේ නැතුව මිච්ඡා විතක්ක වර්ගීකරණය කරන්නේ නැතුව මිච්ඡා විතක්ක නිර්වචනය කරන්නේ නැතුව අමාරුයි සම්මා විතක්ක තේරුම් ගන්න. ඒ නිසා මිච්ඡා විතක්ක හරහා තමයි සම්මා විතක්ක තේරුම් කරසලා දෙන්නේ. ඉතින් මේ විදිහට ඒ පාප විතක්ක නැත්නම් මිච්ඡා විතක්ක පාටු විතක්ක වෙනුවට පුලුල් විතක්ක එහෙම නැත්නම් සම්මා විතක්ක සම්‍යක් විතක්ක පහළ කිරීම සඳහා ගන්න ප්‍රයත්නයේට මුල් කාලයේදී ආගමික මූලවරක් ගත්තට පසු කාලයට වෙනකොට ආගමානුකූල ධර්ම ඉක්මවලා ආධ්‍යාත්මික මූලවරක් ගන්න. ඒ විදිහට ආධ්‍යාත්මික මූලවරක් ගන්නකොට මේ විතක්කවල පෙරලියක් වැඩි වියපත්වීමක් මේරියෑමක් සිදු වෙනවා. ඒක නිසා ආගමානුකූලව මෙලොව වශයෙන් පින්පව් වශයෙන් සලකලා භව සම්පatti ලබා දෙන සාසවා පුඤ්ඤ භාගියා උපති වේපක්කා කියන විදිහට ආශ්‍රව සහිත වූ පින්පැත්තට වැටෙනා වූ උපදි සම්පatti නැත්නම් ලෞකික භව සම්පatti ලබා දෙන සම්මා විතක්ක තමයි ඔය නික්කම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒක හොඳට පුරුදු කරලා, ඒක හොඳට සිද්ධි කරගෙන, ඒක හොඳට වශී කරගත්තට පස්සේ කෙනෙකුට තේරෙනවා කොයි ආගමෙත් වගේ මේ වගේ සදාචාරයක් ඉගැන්වීමක් තියෙනවා. ඇත්තටම සර්වඥ සාසන ඉගැන්වීම ගැඹුරකුත් තියෙනවා. නමුත් කොහොමඩක්වත් කොයි ආගමෙත් ඒ ශාස්ත්‍රත දීක්ෂ සහිත කොයි ආගමෙත් හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියන එක කෙලිම හෝ වක්‍රව සඳහන් වෙලා තියෙන නිසා හැම එකෙම සදාචාරයකට යම් ඉඩක් තියෙනවා. ඉතින් බෞද්ධයෙක් අන්නේ විදිහට Taman දැනගෙන සදාචාර සම්පන්න වෙලා ලෝකේ ගත කරනකොට හොඳ පෙර කරලද පිං ඇති තීක්ෂණ බුද්ධිමත් කෙනෙකුට නම් තේරෙනවා ඒ විදියට අර ගොරෝසු මේ ඡණ්ඩපරුස විතක් අයින් කරගත්තට පස්සේ මේ දැන් ඇවිල්ලා ඉන தত্ত্বය මදි මේ සංසාරයෙන් මිදින්න නැත්තම් සබුද්ධ ශාසනයේ තියෙන අවසාන නිෂ්ඨාවට යන්න ඒ නිසා විතක්ක මේ පිරිසුදු කරපමති ප්‍රමාණය මත මේට වඩා ගැඹුරට පිරිසුදු කරන්න වෙනවා අන්න එවැනි අතුලාන්තයක් එවැනි ගැඹීරත්වයක් පෙන්වීම සඳහා ਸਰවචාන්සේ සඳහන් කළේතෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා හින විදිහට ආර්යයන් වහන්සේලාට ගොදුරු වෙන්නා වූ නැත්තම් ගෝචර වෙන්නා වූ අන ආශ්‍රවයන්ගෙන් තොර වුණා වූ ලෝකෝත්තර මාර්ගංග වෙන සම්මා සංකප්පෙකුත් තියෙනවා. එතකොට අර ඒ සම්මා සංකප්පේ තේරුම් ගන්න අර කලින් කියන ලෞකික පැත්තේ තියෙන සම්මා සංකප්පය අඩු ගන්න මූල ධර්ම වශයෙන් අහලා බලලා හිතලා ණය ක්‍රමයට තර්ක ක්‍රමයට තේරුම් අරගෙන තියෙනවා. තේරුම් අරගෙන ඊට පස්සේ ඒ මත ක්‍රියාත්මක වෙලා තමන්ගේ චරිතය හදාගෙන තවදුරටත් අධි කුසලයට නැඹුරු වෙච්ච කෙනෙකුට තමයි අර අරියා අනාසවා ලෝකුත්තරාමක් ගංගා කියන අර ගැඹුරු සංකල්ප සම්මා සංකප්පවලත් ගැඹුරු අඩිය දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සූත්‍රයේදී ਸਰවචන් වහන්සේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී සෑම ආචස්නාංග මාර්ගයේ අංගයකටම මේ වගේ ලෞකික සහ ලෝකෝත්තර කියලා පැති දෙකක් පෙන්වනවා. ඒ පෙන්වුවට පස්සේ ඒ ලෝකෝත්තර පැත්ත බොහෝම මේ චෛතසික ධර්ම ගැන කතා කරන ගැඹුරක් කතා කරන සාමාන්‍ය එදිනදා ජීවිතයට වැඩිය ඇතුළකට ගිය හික්මීමකට එහෙම නැත්නම් මනසේ වර්ධනයකට භාවනාවකට ආරාධනාවක් තියෙනවා. ඉතින් ඒකෙදී අර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන විදිහට සම්මා සංකප්පය හඳුන්වා දීමේදී සරුවචනාංශයේ සඳහන් කරනවා කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ කියන විදිහට පෙන්නලා යේ චකෝ භික්කවේ අරිය චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මංග භාවේතු යම් කිසි කෙනෙකුට මහණෙනි මේ එදින්දා ජීවිතේ හොඳ කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි කතා කරන්නේ වඩා හොඳ කෙනෙක් වෙන්න හදනවා නම් එන ආර්ය භාවයට යන්න නැත්නම් මේ ජීවිතේම නිවන් ලබන්න එහෙම නැත්නම් සර්වඥ සාසනයේ ගැඹුරක් අත ගන්න අඩිය බලන්න ආදී වශයෙන් ඒ කෙනාට වඩා හොඳ වීමේ කැමැත්තක් පහළ වුණොත් ඒ කියන්නේ කුසල ඡන්දයේ උත්කෘෂ්ඨ මට්ටම පහළ වුණොත් ඒක වර්ගීකරණය කරන්නේ ඒක නිර්වචනය කරන්නේ ආර්ය චිත්තස්ස කියලා. එයා මේ ආර්යයන් වහන්සේලාගේ හිතක් ස්පර්ශ කරන කැමැත්තක් තියෙනවා. ආර්ය මග්ග සමන්ගිනෝ එයාට දැනටමත් ඒ ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ අංගෝපාංග අඩුම කැඩුම ටිකක් සකස් වෙලා තියෙනවා. ඒ වගේම ඒ මාර්ගය වඩා වර්ධනය කිරීම සඳහා එළඹිලා පෙළඹිලා වාසය කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය වචනින් කියනවා නම් හොඳ කෙනෙක් වෙන්න කරන උත්සාහයක් නෙවෙයි මේ හොඳ නරක දෙකෙන් හොඳ තෝරගන්න කරන උත්සාහයක් නෙවෙයි මේ කතා කරන්නේ හොඳ වෙලා හොඳින් වඩා හොඳට යන්න හදන අවස්ථාවක්. සාමාන්‍ය සුරුපින් කියනවනේ. අන්න ඒ බව ඒකට වාතාවරණේ නැත්තම් පසුබිම තමයි මේ සඳහන් කරන්නේ යේචකෝ භික්කවේ යේනකෝ භික්කවේ ආර්ය චිත්තස්ස ආර්ය මග්ග සමන්ගිනෝ ආර්ය මග්ගම් භාවේතෝ මෙන්න මේම කෙනාට පහළ වෙනවන යම් විතක්කයක් තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා වචී සංකාරෝ එහෙම කෙනෙකුට යමක් හිතට තමන්ගේ ආර්ය චිත්තයේ දැන් තියෙන ගුණ ටික තව වඩා ගැනීම සඳහා යම් හිතට තර්කයක් පහළ වෙනවා නම් මේක හොඳයි මේක වඩා හොඳයි. ඒ නිසා වඩා හොඳ වෙනුවෙන් මම හොඳත් අමතක කරනවා. වඩා හොඳ ඉදිරියෙන් තියාගෙන හොඳත් පැත්තකට දානවා. නැවතත් මම ඒක කියනවා නම් අපි සත්පුරුෂයෙකුට හොඳ නරක දෙක දුන්නොත් ඔබ කැමැති එකක් ගනින් කියලා ඒ සත්පුරුෂයා අනිවාර්යයෙන්ම නරක පැත්තකට දාලා හොඳ ගන්නවා. ඒකට අපි ඔක්කොම අප්පුඩි ගන්න හොඳයි කියනවා සතුටු වෙනවා. මෙතෙන්දි සරුවචනද පෙන්නනවා හොඳයි වඩා හොඳයි දෙක දුන්නොත් මේ සත්පුරුෂයා වඩා හොඳ ගැනීම සඳහා හොඳ පැත්තකට දාන. මේක ඉතින් සාමාන්‍ය ලේසි නෑ තේරුම් ගන්න. මොකද මේ හොඳත් හොඳයි හොඳත් තෝරලා ගත්ත එක ඊට පස්සේ වඩා හොඳ එනකොට මේ හොඳත් පැත්තකට කරන්න පුළුවන් යම් තර්කයක් තියෙනවා නම් ඒකට කියනවා ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගංග වූ සත්‍ය තර්කයක් කිය. ලෝකේ තියෙන හැම තර්කෙම සුගතියට යොමු කරවන්නේ නැහැ. හැම තර්කෙම මනුස්සයාට සාන්තියක් ගෙන දෙන්නේ නැහැ. මුගාක් තර්ක මිනිස්සු පෙළනවා. අනිත් එක සරුවචන සඳහන් කර දෙනවා තර්කයෙන් ගන්න ඔක්කොම සත්‍යයක් නෙවෙයි කියලා. තර්ක කරලා පරිබාහිර කරන දේ පරද්දවන දේ තුල සත්‍ය තියෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන සරුවචනසේ තර්කයක් නිර්වචනය කරනවා. අරිය චිත්තස අරිය මග්ග තමන් ගිනෝ අරිය සම්මග්ග මග්ගම් භාවයේතෝ දැන් ඉදිරියට යන්න බලලා වඩා හොඳක් වෙනුවෙන් යම් කෙනෙක් යම් තර්කයක් ගොඩනගනවා නම් ඒකට සරුවචනාංශي අනුමත කරනවා සාදු කියනවා හොඳයි කියලා කියනවා සම්මා සංකප්පයක් වෙනවා ඒ වගේම විතක්ක පහල කරනවා විතක්කේ කියන එක තර්කයෙන් ප්‍රකර්ෂ අවස්ථාවක් කියලා ගන්න පුළුවන්. නමුත් විතක්ක කියන එකට ඔය අන්තිමට කියන වචී සංඛාර කියන එකට සම්බන්ධ කරලා හිත නංවනවා කියන අදහස. ගොඩාක් දේවල් තියෙනකොට ඒ දේවල් අතරින් එකකට එකක් තෝරාගෙන ඒකට හිත නංවන ගතියටත් විතක්ක කියන වචනයක් මේ චෛතසිකයක් අපේ මේ තේරවාද සාසනේ හඳුන්වා දීමක් තියෙනවා. බොහෝ දේවල් දී ඇති වෙලාවක අපිට එකක් ගන්න කිව්වොත් නැත්නම් එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් කොයි දෙයකද හිත නංවන්නේ? හරියට ස්වංවරයක් දීලා කොයනද තෝරන්නේ කියලා වගේ අන්නේ හිත නැංවීමේ කෘත්‍යයට කියනවා විතක්ක කියලා. ඒකත් තර්කයේ වගේම එකක් තමයි. ඒකෙන් අදහස් කරන්නේ භයානක දෙයක් නේක. මොකද හේතුව අපිට කැම මේසයකට ගිහිලා ගොඩාක් කැම જાති තියෙනවා. එතන ස්වයංවරය කියලා කියන්නේ ඒක ලස්සන කුමාරයෙකුට කුමාරිකාව ගොඩාක් දීලා කියන එකෙන් තෝරන්නේ කියලා. අන්නේම තෝරනකොට ජම්මගති නිසා හෝ රූපලස්ස නිසා හෝ මොකක් හරි නිසා ඒ කුමාරයා මේ කුමාරි තේරුවොත් ඒකෙන් අදහස් වෙන අනිත් සියලුම කුමාරිකාවන් ප්‍රතික්ෂේප වීම. ඒ නිසා අපි යම් තැනක යම් විතක්යක් යම් දෙයකට නොගොඩනකවට පස්සේ අපිට තෝරපු දේ පිළිබඳව සමීපස්ත භාවයකුත් නිතේරිච්ච දේ සදාත්කටම ගියාටම ගියා වෙන ප්‍රතික්ෂේපකුත් සිද්ධ වෙනවා. ඒ නිසා විතක්යත් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන එක. ඉතින් මේ නමුත් යම් කෙනෙක් ආර්ය මාර්ග හිතකින් යුක්තව ආර්ය මාර්ග ගති ලක්ෂණ සමන්වාගතව ආර්ය මාර්ග හිතක් භාවිතා කරන අදහසින් යම් මෙවැනි විතර්කයක් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ සංකාම කාම විතක් අයින් කරලා නික්කම විතක්ක ගන්න. එහෙ නැත්නම් ව්‍යාපාද විතක් අයින් කරලා අව්‍යාපාද විතක්ක ගන්න. විහිංසාව විතක් අයින් කරලා අවිහිංසාව විතක්ක ගන්න එයා කැමැත්තක් පළ කරනවා. ඒතට මේ කැමැත්ත පක්ෂග්‍රාහී ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් ਸਰවඥාන්ස කියන එකට සම්මා සංකප්පය කියනවා. ਸਰවඥාන්ස කියනවා එහෙම ඒ වගේ හිතුවක්කාරකම් නොකර මේ ධම්මා සංකප්පේ වඩන්න බෑ. එවැනි විකත් විතක්ක සම්මා සංකප්පවල ආර්ය වූ අනාසව වූ මොලෝකෝත්තර මාර්ගංග වූ විතක්ක කියලා මේ විතක්කේට ਸਰවඥාන්සේ අනුමත කිරීමක් නැත්නම් අගය කිරීමක් කරනවා. සංකප්ප සංකප්ප කියන වචෙන් තමයි අපි ගත්තේ සම්මා සංකප්ප විචා සංකප්ප. යම් කෙනෙක්ගේ සංකල්පනා තියෙනවා. නැත්නම් රුචර්ජකම් කියන වචෙන් පිට ගන්න පුළුවන්. ඇවතුම් පැවතුම් කියලා ගන්නත් පුළුවන්. ඉන්නේ සංකල්ප ප්‍රජාතියක් තියෙනවා. ඒ සංකප්ප වලින් එයා ලෝකේ බොහෝ දෙනා කාම විතක් වලට ගියාට එයා කියනවා මම මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ ඒක කරන්න බෑ. මම කැමති නෑ. මම මේ වෙලාවේ වෙන වැඩක් කරනවා. මම මේ නික්කම් ගැන කතා කරනවා කියලා. එතකොට බොහෝ දෙනා කියනවා නෑ නෑ ඡන්දේ වැඩි ඡන්දේ තියෙන කාමෙට. ඒ නිසා අපි ඒකට එකතු වෙන්නකෝ. එන්නකෝ කියලා මෙයා කියනවා නෑ මගේ බුද්ධිලික අදහස මේකට මම කැමති මගේ සංකල්ප වල හැටියට මම කැමති පැත්තකට වෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි සැලසුම් කරලා ව්‍යාපාද මූලකව ව්‍යාපාරයක් ගෙනියනවා. මේ පුත්ලට තේරෙනවා මේක යට තියෙන්නේ න්‍යාය පත්‍රයේ තියෙන ද්වේෂයක් නම් ඒ පුත්ල කියනවා නෑ මම ඔයගොල්ලෝ වැඩි කරන්න මට ප්‍රශ්නයක් නෑ මම විරුද්ධ වෙන්නේ නෑ හැබැයි මම ඉන්නේ මගේ සංකල්පය මෙහෙමයි මගේ සංකල්පය අවිහිංසා අභ්‍යාපාදයට එහෙම නැත්නම් විහිංසාවක පිළිබඳව අපේ ජාතියට විරුද්ධයි අපේ ආගමට විරුද්ධයි මූఢ ධර්මවාදී මේක වනසන්න ඕනේ කියලාගෙන දඟලනකොට කියනවා ඕගොල්ලන් දෙහිම අදහසක් ඇති කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා ශක්තියකුත් තියෙනවා පුළුවන්කාරකමක් තියෙනවා මම මගේ නැහැ. මම ඉන්නේ මගේ නෑ මූලධර්මවාදී අදහසක්. මගේ තියෙන්නේ අවිහිංසාවාදී අදහසක් මම පැත්තකට වෙනවා කියලා එයා ඒ සංකල්පය ඉදිරිපත් කරනවා. අන්න එවැනි සංකල්ප වලට සරුවචනාංශේ සාක්ෂි වෙනවා. මොකද එවැනි සංකල්ප ආර්ය වූ ලෝකෝත්තර වූ මාර්ගංග වෙන සංකල්ප හැබැයි බහුජනතාව විරුද්ධයි. බහුජනතාව කැමැතිම කාම සංකල්ප වලට. බහුජනතාව කැමැතිම ව්‍යාපාද සංකල්ප වලට. බහුජනතාව කැමැතිම විහිංසා සංකල්ප වලට. ඒක තමයි පත්‍ර බලන තියෙන ආසාවෙන් පේන්න තියෙන්නේ. ඒක තමයි ප්‍රවෘත්ති බලන තියෙන ආසාව. ඒක තියෙන්නේම කුණු කන්දල්නේ. ඒ කුණු කන්දල් බලලා කියවලා උදව් කරනවා කියන්නේ දැන හෝ නොදැන කාම විතක් වලට තමයි දැන හෝ නොදැන ව්‍යාපාද විතක් වලට තමයි දැන හෝ නොදැන විහිංසා විතක් වලට තමයි උදව් කරන්නේ. නමුත් කෙනෙක් තමයි සංකල්පයක් ඇති කරගන්නවා මුළු ලෝක ජනතාවම මේකට ගියත් මම යන්නේ නැහැ. ඒක අපේ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ මතක් කරලා කිව්වේ 1967 වෙනකොට මේ ජීවිතේම නිවන් දකින්න තැනක් අපි හදන්න ඕන කියනකොට මුළු ලෝකෙම උසුළු උසුළු කරා. මුළු මුළු බූදලේම දාලා සම්පූර්ණ ව්‍යාපාර නතර කරලා තරුණ ජීවිතේම කැප කරලා මේක කරනකොට හැම කෙනෙක්ම වෙලා කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා තියෙනවා මේව කරන්න බෑ. මේ කාලේ කරන්න බෑ. බුද්ධ ශාසනය පිරිහිලා. දැන් කාලේ පාරමිතා ධර්ම පිරිච්චයි නෑ. දැන් කාලේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියා එන්නේ ඒව නැත්තම් මේ භාවනා කරලා හරියන්නේ නැහැ ඔයාට වැරදිලා තියෙන එක. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ ඇතර අපි එනකොට මං ආවේ 1988 එතකොට අවුරුදු 20ක වැඩි ඉතිහාසයක් තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ලෝක ජනතාව හොයන්නේ පොළවේ වේගයෙන් යන වාහනයක්. මම යන්නේ අඩි 33000ක් උඩින්. ඒ නිසා මේ පොළවේ හොයන කතාවල් මට වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මාර්ග නීති අනුගමනය කරන පොළොව යන කතාව. මම යන්නේ 33000 කුඩින් නම් මට ඕගොල්ලන්ගේ කතාවල් ඇහෙන්නෙත් නෑ වැඩකුත් නෑ. ඒ නිසා මුළු ලෝකෙම ඒ උන්වහන්සේට පිස්සු කිව්වා. කරන්න බෑ මේක කරන්න බෑ වැඩකුත් නෑ කිය. මම පැවිදෙන්න හදනකොට මම කිට්ටු අන්තිම කිව්වේ මේ මුදල් පරිහරණය නොකර ඉන්න මට ආශාවක් තියෙනවා කිව්වට පස්සේ පුදුමාකාර විදිහට උසුළු උසුළු කරා මහත් එක මුද්දු මතධාරී වැඩකට කරන්න හදන්නේ මේ කරන්න පුළුවන් දෙයක්ද මෙච්චර මේ ලෝකේ මිනිස්සු සල්ලි පස්සේ යද්දී සල්ලි අත ගන්න නැති ජීවිතයක් ගැන හිතනවා කියලා කියන්නේ මම මට සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්නේ කියලා. ඔළුව නරක් වෙලයි කියලා. මම අන්තිමට කිව්වා ඇත්තටම කවුරු හරි බස් කාස්තු ගෙවනවනම් සයිකියාට්‍රිස්ට් ගෙවනවනම් මම යන්නම්. හැබැයි මම පොරොන්දු වෙන්න ඕනේ සයිකියාට්‍රිස්ට් කියන දේ අවසාන තීන්දුව. ඊට පස්සේ මට මතවත එලි කරන්න දෙන්න එපා. හැබැයි මම ගෙවන්නෙත් නැහැ. ඉතින් එවැනි වෙලාවක මගේ කිට්ටුවන්තෙින්ද ඒ කියන්නේ මගේ කිට්ටු යාළුවන්ට මගේ ලේ නැහින්ද ඔක්කොටම මගේ සංකල්පය මං හෙලි කරා මගේ ජීවිත මින් ඉදිරියට මං සල්ලි වලට යට කරන්නේ. මම සල්ලි හම්බ කරලා තිනවා අදින් පස්සේ හිඟා කනවා. අයියෝ මේ වෙලාවල් වලට ඇත්තටම බොක්කෙම්ම සහෝදරකමට තමයි කතා කරන්නේ. හැබැයි අමු පිස්සු කතා කියන්නේ. අන්නේ වෙන වෙලාවක සංකල්පයක් පවත්නවා නම් ඒ සංකල්පේ ලෝකමතයට විරුද්ධයි. ගඟ දිගේ ඉහළට යන මතයක්. නමුත් සරුවචනසේ පිටිපස්සේ ඉඳගෙන කියනවා ඵලයන් පුතා බය වෙන්න එපා. ඔන්න ඕකටයි සම්මා සංකප්ප කියන්නේ. ඕක ලෝකෙට තේරෙන්නේ නැහැ. ලෝකයා දන්නේ මේ ආගම. ලෝකයා ධර්ම මේ එදිනදා තියෙන සදාචාරය. නමුත් ඔය සෙල්ලම කරගෙන මේක කරන්න බෑ. අනිවැනි සංකල්ප වලට උන්වහන්සේ මතක් කරනවා අරිය චිත්තස අරිය චිත් අරිය මග්ග තමන්ගිනෝ අරිය මග්ග භාවයතෝ අන්නේ කෙනාට එන එන සංකල්ප ලෝකයාගේ පැත්තෙන් බලනකොට විකාරයි මනෝමූලකයි. එහෙම නැත්නම් හුදු මතවාදී අදහස් වගේ පේනවා. නමුත් මේ පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා. අයියක් තියෙන මේක කරන්න ඕන කියලා හිතෙනවා. අන්න එහෙම කෙනෙකුට සරුවචනාංශේ ඒ අතදීමක්, හඳින්වීමක්, එහෙම නැත්නම් උදව්වක් කිරීමක්, සාදු කීමක් තමයි කියලා කියන්නේ මහණෙනි. සමහා සංකප්ප જાතියක් තියෙනවා අරියා, අරියෝ, අනාදවෝ, ලෝකුත්තරෝ, මග්ගංගෝ. ආර්යයන් වහන්සේලාට රුචි ආර්ය ගෝචර භූමියක් වෙන ලෝකෝත්තර මාර්ගාංග වෙන සංකල්ප જાතියක් තියෙනවා. අන්න ඒකට මම කියනවා සම්මා සංකප්ප. හැබැයි ඒක තේරෙන්නේ උසස් පෙළායට. ඒ නිසා අනික් අයට ඒක තේරෙන්නේ නැහැ. නමුත් ඒක බුදුහාමුදුරන්ගේ ගැනීමට බාධාවක් නැහැ. මේවට මේ යොන්සුමනස්කාරය කියලා කියනවා. මේකට මේ මේ ලෝකේ ප්‍රශ්න දිහා තමන්ගේ ජීවිතේ දුක් දිහා තමන් ජීවිතයට දක්වන ආකල්ප දිහා විප්ලවීය ක්‍රමයට බලන කෙනෙකුට රැඩිකල් වාදී බලන කෙනෙකුට ඒ පහළ වෙන සංකල්ප බුදුරජාණන්සේ කල්ැතුවම අගේ ආඩම්බර කිරීමටයි මේ ලෝකෝත්තර මාර්ගංගෝ සංකප්ප වගයක් නැත්නම් තක්කෝ විතක්කෝ සංකප්පෝ සනාකසේවද අපනා විප්පනා කියලා කියනවා ඒ ඒ සංකල්ප අර්පණා කියලා කියන්නේ බැස ගන්නවා කියන එක. අපි ධානයකට අවිල්ලිවර වෙලා හොඳට අරමුණ සියුම් වේගෙන ගිහිල්ලා ඒ අරමුණ සියුම් වෙද්දී ඒකට දක්වන අනුග්‍රහයක් වශයෙන් තමයි සැහැල්ලු ගතියක් වැටෙනවා ආලෝකයක් වැටෙනවා පහසුවක් වැටෙන වෙලාවක තමන්න පුළුවන් ඒ ආලෝකය ප්‍රතික්ෂේප කරලා ජීවමින් පවතින දිහා මූල කර්මස්ථානෙම ගත කරන්න පුළුවන් එහෙම වුණොත් අර ආලෝකයට බැස ගන්න පමාවක් වෙනවා ඒ වෙනුවට එහෙම නැත්තම් පුළුවන් මූල කර්මස්ථානෙන් තන් ආනපනෙ ගෙවිමින් ගෙවිමින් ගෙවිමින් යනකොට ඒ මතුවෙන ආලෝකයේ සමහර වෙලාවට තමන් වහලාගෙන යන්න හදනවනම් තමන්ව යට කරගෙන යන්න හදන ඕනෝනේ පළච්චාවයි කියලා ආනාපාන ගැන හිතන්නේ නැතුව ආලෝකයට බැස ගන්න ආලෝකයට নিমগ্ন වෙන්න ආලෝකයට ගෙවදින්නත් එයාට හිතුවක් කරා දසක් එන්න ඉඩ තියෙනවා. එහෙම කෙනාට තමයි උපචාර සමාධියෙන්දලා අර්පණ සමාධියට මේ අප්පන කියන වචනේ නැතන තමයි මතුවේනේ. අර්පණ සමාධියට ආවයි කියලා කියන්නේ ඒක එනකොට වෙන දෙයක් වෙච්චවයි කියලා ඒ නාලෝකයට, ඒ සහැල්ලුවට, ඒ පහසුවට ගෙවදිනවා. මේ අපි මේ බැස ගන්නවා. ඒකට තමයි වහලාගෙන යන්න ආරනවා. ඒකත් අර තක්ක විතක්ක සංකප්ප හරහාම යන වැඩක් තමයි. මේක සමහර වෙලාවට ඔය අප්පන කියන වචනේ ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන සමත භාවනාවේදී කෙසේ නමුත් ඒ තමන් කරගෙන යනකොට භාවනාවේදී නීවරණ නැති වෙලා හිත ප්‍රභාසර වෙලා ඒ ප්‍රභාසර ගතිය ප්‍රභාසර ආලෝකයක් විදිහට මතුවෙන වෙලාවක ඒ ආලෝකය එනවා තමන් ගිල ගන්නවා යට කරගෙන යන්න වගේ වහයලාකට යන්න වගේ ඉතින් මට පුරුදු කරගෙන නම් ඒක ලොකු වාසනාවක් ඒක ලොකු භාග්යක් ඒක ලොකු මේ సౌందర్యාත්මක දෙයක් එහෙම නැත්නම් සෝබන වැඩක් නමුත් කෙනෙකුට ආනාපානීයම නැවත සරණ ගිහිල්ලා මේ ආලෝක ප්‍රතික්ෂේප කරන්නත් ඉඩ තියෙනවා. එතකොට යාට අපණාව සිද්ධ වෙන්නේ නැහැ, බැස ගැනීම සිදු වෙන්නේ නැහැ. එතකොට ලැබෙන්න තියෙන ආනිසංශ නැති වෙනවා. මම මෙතෙන්දි පොඩ්ඩක් එක තව ඩිංගිත්තක් මේ විස්තර කරන්න කැමතියි. මේ විශේෂයෙන්ම පොත ඉස්සරගත ගත්ත කට්ටිය, එහෙම නැත්නම් මේ මූලධර්ම ඉස්සර කරගත්ත කට්ටියගේ විශේෂයෙන්ම ගිහියන්ගේ කියන්න පුළුවන් එකේ ඒ බටහිර ආදී බටහිර චින්තනයේට බාහිර සංකල්ප වලට බර අයගේ විශේෂ කැමැත්තක් තියෙනවා මට සමත කර කර ඉන්න බෑ මට විපස්සනා කරන්න ඕනයි කියලා. ඉතින් ඒක නිසා ඒ අත්ව බණහනකොට ඒ සමත පැත්තට යන සමත අරමුණු සමත භාවනා කරනකොට එන ලකුණු කියවන්නේ ඒගොල්ලෝ කියනවා මට කෙලින්ම සුද්ධ විපස්සනාවේ කෙටි ක්‍රමයට විපස්සනා කරන්න ඕනයි කියලා. ඊට පස්සේ ආහන ධර්මය ආංශික නිසා අංග සම්පූර්ණ නැති නිසා සමත භාවනාවේදී පොත්පත්වල සඳහන් කරලා තියෙන යම් සමත ලක්ෂණ පහළ වෙනකොට බීතිකාවක් පහළ කරගන්නවා අයියෝ මගේ භාවනාව සමතට යන්නේ ඒක නිසා මේක කඩා ගන්න මම බෑ එකට යන්න මට ඕනේ විපස්සනාට යන්න කියලා සම්පූර්ණ වැඩ පිළිවෙලම යන්නේ මේ තර්කයට බරවට ප්‍රායෝගිකව නෙවෙයි ඒ නිසා සමහර විටක ඒ එන ලකුණු ඒන සමාධිය විපස්සනා සමාධියක් අත්‍යවශ්‍ය දෙයක්. විපස්සනාව මේනේ එකක්. නමුත් මේ පුද්ගලයා බීතිකාවක් ඇති කරන තියෙනවා මේ ආලෝකයේ කියන එක සමත භාවනාදීන එකත් ඒක අයින් කරන්න ඕනේ. කයි පහසුවක් දැනෙනවනේ ඒක සමත භාවනායන එකක්. මට ඕන විපස්සනාට. ඒ නිසා ඒව එනකොට මං අපරාධ මගේ කාලේ සමතෙට වැටිලා විපස්සනා මට ගන්න ඕනේ කියලා ඇතුලෙන් බීතිකාවක් එන්න පටන් ගන්නවා. ඇලර්ජික් එන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවල් වලට ඒ පස ගන්න ගතිය භාවනාවට නිසිනින්ද යන්න දෙන්නේ නැති ගතිය නිසා විපස්සනා කරන්න ඕනේ කියන වැරදි සංකල්පේ මත එක තැන කරකැවෙන්න ඉඩ තියෙනවා. වැරදි දෙකක් තියෙනවා. එක තමන්ට ගැළපෙන විපස්සනාද සමතේද කියලා කල්ැතෝ තීන්දුව කරන්න අයිතියක් යෝගාවචරයට නැහැ. යෝගාචර දන්නෙත් නැහැ. තමන් ගినాපු ගතිය, තමන්ගේ උපනිෂ්ඨේ සම්පත්තිය සමතර බරද විපස්සනා බරද. ඒ නිසා හොඳම වැඩේ තමයි මධ්‍යස්ථ අරමුණක් භාවනා කරලා හොඳට සතිය වඩන එක. පක්ෂග්‍රහයි තීන්දුව ගන්න නැතුව එතකොට කර්මස්ථානාචාරවලට හෝ සතියට හෝ ස්වභාවිකව වර්ධනය වෙන්න ඉඩ දෙන්න පුළුවන්. නමුත් යෝගාවචරය මුල්ලැතුවම මම විපස්සනාම කරන්න ඕන කියලා හෝ එහෙම නැත්නම් මම සම්මතෙම කරන්න ඕන කියලා තමන් පිළිබඳව චරිත සාහිත්‍ය දීගෙනම ලෑස්ති වෙලා යනවයි කියලා කියන්නේ පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා දුවන්න හදනවා වගේ වැඩක් මට පේන්නේ. එන්ජින් එකේ තියෙන පෙට්‍රල්ද ඩීසල් දන්නේ මට ඕන ඩීසල් කියලා ඩීසල් දාලා දිව්වොත් පෙට්‍රල් වාහනයකට ඩීකාබනයිස් කරන්න වෙනවා. එන්ජින් එක සීස් කරනවා. ඉතින් ඒ නිසා ඉස්සලා බලන්න ඕනේ තෙල් දාන්න ඉස්සලා මේක පෙට්‍රල්ද ඩීසල්ද කියලා. එහෙම නැතුව හොයන්න යන කට්ටියව අප්පනා ප්‍රශ්නේ මතුවෙනවා. අර තුන් හතර දෙනෙක් තකලා තියෙනවා මම භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේ ආනාපාන වගේ අරමුණක ඒත් අන්න හොඳට මේ විසුද්ධි මාර්ගය දක්වලා තියෙන විදිහට මේ සමත ලක්ෂණ වගේක් පහළ වෙනවා. ඒගොල්ලෝ ඒක අඳුරන්නේම සමත ලක්ෂණක් කියලා. නමුත් විපස්සනා කරන හොඳ ඕනම දක්ෂ කෙනෙක් දන්නවා ඒ සමතේට අදාළ ලක්ෂණ සියල්ලම විපස්සනාදී පහළ නමුත් මේ පුද්ගලයා පොතේ දැකලා තියෙන්නේ මේක සමත ලක්ෂණක්. මේක සමාධියට එන ලක්ෂණක්. ඒ නිසා මට ඕන විපස්සනා, මට ඕන ප්‍රඥාව, මට ඕන යථාභූත ඥාන දර්ශන. ඒ නිසා මෙවුවා එන එක මට පාඩුයි කියලා ඒකට බීතික ඇති කරගත්තොත් ඒකම ඒ පුද්ගලයාට බාධාවක් වෙනවා. ඒක නිසා අප්පනා කියලා කියන්නේ භාවනා විශ්ින් යම් යම් தත්ත සෝබන චෛතසික මන්තිය පහළ වෙනවනම් තමයි එන දේ බාර ගන්න ලෑස්ති එන දෙයට වෙන්න දෙන්න ඕනේ. වෙන්න දුන්නොත් තමයි භාවනාවේ දියුණුවක් ඉදිරියට යන්නේ. එතකොට ඒක ලෝකෝත්තර මාර්ග මාර්ගාංග බාටපත් වෙනවා. මේ එන දේවල් මේක විය යුතුයි, මේක නොවිය යුතුයි කියලා ස්වභාවයෙන් මතුවෙන දෙයට එන්න දෙන්නේ නැතුව ඒකට බිහිතිකාවක් ඇති කරගත්තොත් ඒකට කියනවා මේ මූත්‍රා වේග, අසුචි වේග, ශුක්‍ර වේග නතර කළොත් අපස්මාර හැදෙනවා. එන වෙලාවට යන්න අරින්න ඕනේ. මූත්‍රා කරන නිලයි මූත්‍රා කරන තුංග කාලයක් ඉන්න ඕගොල්ලෝ දන්නේ නැති ලඩක් වෙනවා. මල පහ කරන්න අධිච අවශ්‍යතාවය තියෙන මල පහුනේ නැත්තම් අපස්මාර රෝග එනවා. ඒ වගේ ශුක්‍ර වේගයත් නතර කරොත් අපස්මාර රෝග එනවා. ඒ වගේ තමයි මේ වගේ තැනක ගිහිල්ලා අපි ඒ භාවනා කරනකොට සමතෙන් හෝ වේවා විපස්සනායෙන් හෝ වේවා ඒ සමාධි ලකුණු පහළ වෙනකොට යෝගාවචරය වුණා තෝරන්න බේරන්න ගියොත් අනිවාර්යයෙන්ම ගිහිලා එක තැනක හිර වෙනවා. හැමදාම එතන කොටු වෙන්න ගන්නවා. ප්‍රශ්න වෙලා තියෙන කමඨාන් සුද්ධ කරනකොට කියවෙන්නෙත් නැහැ. මොකද එයාගේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ. යෝගා ඒතකොට අහගෙන ඉන්න එක නා සූක්ෂම වහලා එයාට පෙන්නලා දෙන්න වෙනවා මේ මේ ලකුණු පහළ වෙනකොට හිතේ බයක් ඇති වෙනව නේද කියලා. මේ මේ ලකුණු පහළ වෙනකොට ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනව නේද? මේ මේ ලකුණු පහල වෙනකොට පරියන්කෙන් නැගිටලා යන ගතියක් තියෙනවා නේද කියලා හරියටම කටට උත්තර දීලා ඇහුවොත් ඔව් කියනවා. ඊට පස්සේ ඕනේ මුලක ඉඳලා හදන්න මේ වගේ බාධා කරන්න එපා භාවනාවට සමත විපස්සනා වශයෙන් කල්ැතෝ තීන කරන්න යන්න එපා. සතියට මුල් තැන දෙන්න යනාතේ යන්න අරින්නයි කියන්නේ. එතකොට මේ අප්පනාව අවශ්‍ය වෙනවා. භාවනාවට ඒ බැස ගැනීම අවශ්‍යයි. මේ නිසාම මේ නිසාම ඒ අපිට බුරුමිදි භාවනාව කරන පන්දි ස්වාමීන් වහන්සේ අලුත්ම පරිච්ඡේදයක් ලියලා තිනවා විපස්සනා ධ්‍යාන කියලා. විපස්සනා ධ්‍යාන කියන එක සාමාන්‍ය සම්මුතිය තියෙන කන් නෙවෙයි. උන්වහන්සේ පෙන්ලා දීලා තිනවා ඒ සමත ධ්‍යානයේදී තියෙන හැම ලකුණක්ම විපස්සනා කරනකොට විශේෂයෙන්ම සම්මසන ඥාන, තරුණ උද්‍යප්පේ ඥානවලදී පැහැදිලිව කැපී පෙනෙන විදිහට ප්‍රථම ධ්‍යානෙ, ද්විතිය ධ්‍යානෙ ලකුණු පහළ වෙනවා. එතකොට ඒකම විස්තරකරනද විසුද්ධි මාර්ග අටුවාවේ පාඩයක් මහසි ෂැඩෝ ගෙනලා දක්වනවා. ආරම්මනේ නිරන්තරං පවත්තමානෝ පටිපක්ෂේන අනබිබූතෝ අප්පිතෝ විය චිත්තං චිත්තං නිච්චලං තපේති කියලා. මේක ක්ෂණික සමාධිය විස්තර කරනකොට විසුද්ධි මාර්ගයට ලිපු අට්ටිකාවෙන් හරි ප්‍රසිද්ධයි බුරු මේ ස්වාමීන් වහන්සේම තමයි ඒක මේ ශිෂ්‍යයන් අතර පැවිදි ශිෂ්‍යයන් අතර පාඨමාලාවටත් ඇතුල් කරලා තියෙනවා. හොඳට සුද්ධ කරලා තියෙනවා. ඒකිතේ කියලා තියෙනවා පටිපක්කේන අනබිබූතෝ තමන්ගේ හිත ප්‍රධාන වශයෙන් නීවරණ ධර්ම ටික අයින් වෙලා ආරම්මණය නිරන්තරම් පවත්තමානෝ එන එන ආස්වාසේ ප්‍රස්වාසේ නැත්නම් එන එන පිම්බීම හැකිලිමේ নিরතුරුව පවතින සතියක් කියන වෙලාවක අප්පිතෝවිය චිත්තං නිච්චලන්ට වේටි අර්පණා සමාධියක්සේ ඒ කියන්නේ ප්‍රථම ධානයට සමාදින්නාසේ අරමුණයි හිතයි මූණට මූණ දාලා හිටිනවා එතකොට ප්‍රථම ධානයේක ලකුණු ටික කෘත්‍ය ටික සිද්ධ වෙනවා ඉතින් මේක අර සමතේ විතරක් කියවලා සමතේට ප්‍රතිපක්ෂ සමතේ හොඳ නෑ මට විපස්සනාම ඕනයි කියන කටිය දන්නේ නැති නිසා ඒගොල්ලෝ ඒ වෙලාවට අපිතෝවිය චිත්තං නිච්චලන්ට අපේටි කියන එකට බය වෙනවා. හිතනවා මේක සමත ධානයක් කියලා. ඇත්තටම සමත ධානද විපස්සනා ධානද කියලා ඒක තෝරනවායි කියන එක ඔය හිතන තරම් ලේසි. දෙකේම බොහොම සමාන ලක්ෂණ තියෙන්නේ. නමුත් ඒක විශාල මාතෘකාවක් නිසා අපි මේ වෙලාවේදී මෙපමණකින් නතර කරනවා. ඒ වගේ හිතට ධ්‍යා සමත වඩන්න යුතු හෝ වේවා විපස්සනා වඩද්දී හෝ වේවා ආරමුණත් එක්ක නිතර සමීප සම්බන්ධකම් පවත්වද්දී මේ කයේ මේ හිතේ පුදුමාකාර වෙනස්කමක් වෙන්න පටන් ගන්නවා. අන්නේ වෙනස්කම් වලට හරස් කපන්න නැති වෙන්න නම් ඒ වෙනස්කම් වලට නිෂිනින්ද වැඩෙන්න දෙන්න නම් ඒක මාර්ගාංගයක් වශයෙන් වැඩෙන්න නම් යෝගාවචරය එවුව ආර්ය පරිශෙන්ට ලක් කරන්න එහෙම නැත්නම් මේක වෙන්න දෙන්න බෑ මේක වෙන්න දෙන්න බෑ මේ ඉස්සරහට යන්නේ මේක භාවනා කැඩිලාද මම මේ වෙලාවේ මොනවද කරන්න ඕන කියලා සැක එහෙම නැත්නම් ශ්‍රද්ධාව කඩාගෙන මේවත් එක හැප්පෙන්න ගත්තොත් ඒව නිකන් බීතිකා බාටපත් වෙන්න වෙනවා භාවනාදී බාධක තාප් එකට හිරවනවා වගේ වෙනවා ඒ නිසා එන දෙයට දීලා වැඩිම වුණොත් පිස්සු හැදෙන එක වෙච්චිනේ ඕන පිස්සෙච්චයි මොකෝ භාවනා නොකරත් පිස්සු හැදෙන්නේ කොහොමදත් ඉස්පිරිතාලේ වාටෝ ටික ඔක්කොම පිළිලා මේ භාවනා කරට කට්ටි හිටියන නේද බය වෙන්න එපා. අදී ඔය පවුලක එක්කෙනෙක් දෙන්නේ කොහොමද පිස්සෙක් ඉන්නවා. ඉතින් ඕක මහ ලොකු දෙයක් නේ. ඉතින් භාවනා කළා පේසෙ වෙච්ච නගම කාරණාවක් තියෙනවා. එතෙන් මැරෙයි. ඕනේ ඕනේ තු ලොකු තාත්තේ ඉන්න කාලේ ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චාවයි කියලා කරන්නේ කියලා. වෙන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා කරන්න කියලා. ඒ තමයි මේ එන එන මානසික தത്വෙට චිත්ත தത്വෙට ඔන්න වෙන්න අරිනවා. සතිය නඩතු කරනවා. ඒක නිකන් පෙකණි වැල වගේ සතිය තියාගෙන ඉන්නවා. මූල කර්මත්තාන සම්බන්ධය තියාගෙන වෙන දෙයකට වෙන්නයි. ඒකට කියනවා අප්පන. විප්පන කියන එක හොඳටම දැනගෙන මේ භාවනා කරන්න යනකොට ජීවිත කාය පරිත්‍යාගයෙන්ම යන්න ඕන. එහෙම නැතුව මේ කාය ජීවිත පිළිබඳ ආශාවෙන් හිටියොත් ඒ නිසා එන අභියෝග වලට මුහුණ දී ගන්න බැරි වෙනවා. ආධුනිකයට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විපස්සනාදී විශේෂම සම්මස්ත ඥාන එහෙම නැත්නම් නම් වශයෙන් කියනවනම් තරුණ උද්‍යප්පේ ඥාන බල උද්‍යප්පේ ඥාන වලට එනකොට සම්පූර්ණ මේ භාණ්ඩයක් අරගෙන උණු කරලා කෝවක දාලා අලුතෙන් හදනවා. එනසම් කාඩ් කුට්ටමක් කරන අනලා අලුතෙන් අතක් බෙදනවා වගේ සෑම දෙයක්ම කලවම් කර කර කලවම් කර කර දෙනවා. කාඩ් කුට්ටෙම කොච්චර කෙරුවා කොළ 52 තමයි තියෙන්නේ කොයි අත දුන්නා. 52 ඇතුලේ තමයි කැරකෙන්නේ. ඒ කියන්නේ චෛතසිකත් 52යි තියෙනවා කාඩ් කුට්ටමේ සම්බන්ධකමක් තියෙනවායි. ඒකම තමයි අනාන ගහන්නේ. ඔය දෙක කොයි අතර කලවම් කරුවත් කොයි වෙලාවෙත් තියෙනවා. කලවම විතරයි වෙනස් වෙන්නේ. ඉතින් කලවම වෙනස් වුණාට පස්සේ සම්පූර්ණ සංකල්ප වෙනස් වුණාට පස්සේ පුරුෂයා වෙනස් වෙනවා. ඒ මොකද මේ සංකල්ප මතයි මේ ලෝකේ තියෙන්නේ කියලා දන්නේ නැති නිසා. එකම අනල ගහන එකයි කරන්නේ. කොත්තු රොටි කියලා જાතියක් තියෙන. ඔක්කොම කෑල් ටික තුල කට කට කට කට ගහලා දෙනවා. එදා ඉතුරු වෙච්ච ටික අනිත් දවසට කොත්තු රොටිට ගන්න. ඔක්කොම කොහොම කරුවක්වත් පරණ කෑලි තමයි තියෙන්නේ. ඒ නිසා භාවනා කරලා කොච්චර වුණත් තමන්ගේම චෛසික 52 එක එක මූණවරකින් ඉදිරිපත් කරනව ඇර බුදුහාමුදුරන්ට ඕ දේවදත්තට කියලා දෙකක් නැහැ. එකමයි. සමත කරත් විපස්සනා කරත් එකමයි. පළවෙනි ධ්‍යාන තිබ්බත් දෙක තිබ්බත් තුන තිබ්බත් එකමයි. විපස්සනා ධ්‍යාන 1 2 3 කොයි එක තිබ්බත් ඔය 52මයි. අන්නේ 52 කලවම කොයි එකටත් මුණ දෙන්න පුළුවන් ගතිය මේ සංකල්ප ආකල්ප පිළිබඳව වීරත්වයේ හරහා නැත්නම් පුලුල් සංකප්ප කියන වචනේ මේකෙන් පෙන්වන්නේ සම්මා සංකප්ප කියන එක සමහර දාර්ශනිකෝ පුලුල් සංකල්පය කියලා කියනවා. කොයි දෙයකටත් ඉඩ දෙනවා. අලුතෙන් අනානබ ඉදිරිපත් කරනවා එන එකට ඉඩ දෙනවා. ආන් මේ දේ කරනකොට ඒ කෙනාට අවශ්‍ය වෙනවා මේ අප්පනාව. ඊට පස්සේ චේතසා අබිනිරෝපණ. ඒ කියන්නේ බොහෝ දේවල් දෙනකොට මෙන්න මේ දෙයට මම හිත නංවනවා කියන එක අබිනිරෝපණය කියලා කියන්නේ අර <coughs> නැංවීම කියන අදහසම තමයි මේ ශක්තිය යෝගාවචරයට ඉස්සරහට යන්න යන්න විශේෂම නීවරණ නැති වුණාට පස්සේ එන්න පටන් ගන්නවා. එතකොට තමන බය හිතෙන දේවල්, පාළු හිතෙන දේවල්, නිදිමත හිතෙන දේවල්, අසරණ වෙන දේවල්, කම්මැලි වෙන දේවල් ඒකටම හිත දාලා බලන්න. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේදී ඒක නිසා මහා අවබෝධ වීමත් එක්කම මේ දුක්ඛ සත්‍යය තියෙන්නේ නිකන් නින්දාවටපත් වෙච්ච වගේ හිතක් එනවා. සියල්ලම ඉවරයි. ගණ්ඩම මොකක්වත් දෙයක් නැහැ. ඒක නිකන් ඒ පුද්ගලයා හීන தත්ත්වයටපත් කරනවා වගේ දුක්ඛිත தත්ත්වයකටපත් වෙනවා. ඉතින් භාවනාදී ඒව මතුවෙනකොට හුඟ දෙනෙක් හිතනවා නෑ භාවනාදී හැම වෙලාවෙම මේ සුන්දර චෛතසිකයන් වල ප්‍රීති සුඛ පස්සද්දිම එන්න ඕනේ කියලා. නෑ අනිත්‍යව අනිවාර්යෙන්ම එනවා. ඒව එනකොට ඒකටම හිත දාලා ඒකේ මුලැමැදාක බලනවා කියන එක විශේෂම කියනවා නම් කාම විතක්යක් එනකොට කාම විතක්කේ හිත නංවලා මේක මේ කෙලෙසෙන හිතක්. නමුත් ඒකට හිත නංවලා මේකේ මුල කොහමද මේකේ මැද කොහමද අග කොහමද කියලා බලන්න ඕනේ අලෝභ විතක්යකට හිත නංවනවා වගේ. ද්වේෂය හිතක් එනවා. කවුරු හරි පිළිබඳ නොරුස්නා හිතක් වැඩ කරනවා දිගටම. ඉතින් ඒක අයින් කරන්න හදන්නේ නැතුව ඒකට හිත නංවලා මේ ද්වේෂයෙන් ඉස්සලා හිත මෙහෙමයි. එනකොට ආවට පස්සේ මෙහෙමයි, ගියාට පස්සේ මෙහෙමයි කියලා ඒකට හිත නංගවලා බලනද හැකියාවක් නැත්නම් අපිට කවදාකවත් මේ හිත පිළිබඳව පරිචයක් ලබා ගන්න බෑ. මේක දුරු කළ යුතු බැහැර කළ යුතු මොකක්වත් නැහැ. එනවනම් එන මොකක් හරි පණිවිඩයකට අපිට කතා කරලා අහනකොට මොකද්ද පණිවිඩය කියලා. අන්න ඒකට හිත නංවීමට ඇත්තටම කරන්න දෙයක් නැහැ. යෝගාවචරයට යෝගාවචරයට නැන් වෙනවා. භාවනා කරනකොට කොච්චර දෝ මේ වගේ විත්තිපිලි කායික తত্ত্ব රූපත් පිළිබඳ නාම ධර්ම මත වෙනවා. ආන්නේ වෙලාවට ඒවට මේක මේ අභ්‍යාසයේ කොටසක් කියලා හිත යොදා බැලීමේ හිත අබිනිරෝපණය කිරීමේ ශක්තිය සම්මා සංකප්ප පැත්තමයි කියන්නේ. මේකට තව සමාන වචන තියෙනවා මීමන්තාව කියලා කියනවා. ධම්ම විචය කියලා කියනවා. විචාරය කියලා කියන කියන. විතක්ක විචාර කියනකොට විචාර බුද්ධිය කියලා කියන්නේ ඒ ඇතිවෙච්ච විතක්කයෙන් නංවපු හිත රාග සහිත එකක් නම් ඒක විමසා බලනවා. අතගාලා බලනවා. රස විඳලා බලනවා. විමර්ශාව ඉදිපාදයේ තියෙන එක විමසා බලනවා. ධම්ම විචේ කියලා කියන්නේ ධර්මාලෝක විචක්ෂණය කළ බලනවා. ඉතින් මේ දේදී <clears throat> ඒක සෝබනද අසෝබනද මොනවාක් බල බල ඉන්න වෙලාවක්. ඉදිරිපත් වුණා නම් ඒ ඉදිරිපත් වෙච්ච දේ විමසා බැලීමේ හැකියාව. ඒක මේ මම හිතන්නේ සරුවච්චන් වහන්සේ විතර මේ චෛතසිකය නැත්නම් මේ ගුණය වෙන කිසිම ආගමක කෙන කිසිම උගන්වීමක ඉදිරිපත් කළා නැහැ. ඒකද කියලා තියෙනවා සර්බලධාරී දෙවියෝ ගැන හොයන්න යන්න එපා. ඒක නිකන් අයවැය රහස් වගේ ඒක හොයන්න ගියොත් සදාකාලික අපායට යනවා. දෙවියෝ ගැන කතා කරන්න යන්න එපා. ඒක අපිට බාන්තුකාවට අදාළ නැහැ. ඒක මනුස්ස විශ්යට අදාළ නැහැ හොයන්න යන්න බෑ. සරුවචනාංශි කිව්වා ඔය මිනිහට දෙයයන්ාංශ නෙවෙයි මවුන්කාරය කියලා නෙවෙයි කියන තැන ඉන්නවනම් ඔකට කියනකොට විනාශකයයි කියලා. මොකක්ම අවල තියෙන ඔක්කොම දුකනේ මවලා තියෙන්නේ. ලෝකේ හදලා තියෙන ඔක්කොම මිනිස්සු සත්තු ලෙඩුනේ. එක එක්කත් නැන්නේ සෞඛ්‍ය සම්පන්නක. ඒ නිසා කියනවා නම් දිව්‍ය ඉන්නවා නම් කියලා ඔහම මේ භූතෙක් ඉන්නවා නම් ඔකට විනාශකයි කියලා තියෙන කියන තියෙන කියලා ඒකත් පතුරු ගහලා බලන්න. ਸਰවඥාන්සේට කවුරු හරි බනිනවා නම් ਸਰවඥාන්සේ කියලා තිනවා බනින මිනිහට බනින්න යන්න එපා මේ කියන කතාව ඇත්තද නැද්ද කියලා බලපන්. උඹට කවුරු හරි බනිනවා නම් බනින මිනිහගේ එක නෙවෙයි මේ කියන භූතේ මේ කියන අපබ්‍රංශි තේරුමක් තියනවාද කියලා බලපන්. ඒක බැලුවට කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඒ නිසා හිත නංවා බලන දේවල් අනිවාර්යම සුදු පාට සෝබන ලස්සන දේවල් විතරක් නෙවෙයි දෙකම තියෙනවා. මම නිතර කියන කතාවක් තමයි අපිට හිටියා ඒ මීමැසි අල්ලන මිනිසෙක් අපිට නෑදෑ වෙනවා. ඉතින් මමත් ඒ ඒ කාලේ මීමැසි පෙට්ටිය බයිටින් ආපුවාම ඕන තැනක හිටියොත් බෙන එක හිටියත් අල්ලලා දානවා අල්ලපු ගෙදර ඉන්න එකත් අල්ලලා ගෙනත් දානවා. ඒකත් කරතයි කිව්වා. ළඟ ගෙදර මීමැසි පෙට්ටි තියෙනවනේ රැයට ගිහලා ඒකත් ගෙනත් දෙනවා. මම කියනවා අපේ අම්මට කතා කරලා ලොකු අම්මා ඔය මීමැස්සා මීපෙනි හදනකොට අසුචි වලිමුයි මූත්‍රාලියුමයි ටික ටික ගන්නවා. නැත්තම් ඒ සමබර භාවය එන්නේ නැතිලු. මොකද අපි කතා කරද්දී අර අපේ කුස්සියෙන් එළියට යන කාණුවේ ඒකේ නිකන් කොබර බැඳිලා තිබිච්ච කාණුවද ඕකේ මීමැස්සෝ දෙන්නේ කිටි. ඇවිල්ලා ඌ එකතු කරනවා මොනවද? ඒක කියනවා ලොකම මේ මීමැස්ස මේ පැණි හදනකොට ඔය ලෝක මේ ලෝකේ තියෙන අමෘතය කියලා කියන්නේ මේ පැණි වලට. ඒකට අසුචි මූත්‍රා ටිකක් ගන්නවා. මම මෙහාට පස්සේ මේ බැල්ලියක් ඉඳලා ඒකේ මැරිලා මට ඇට ගන්න ඕන. ඒ නිසා මම වැඩි වල දාන්න නැතුව තියාගෙන ඉඳලා මාස දෙකකට විතර පස්සේ අර දෙවල් මිනිස්සෙක් ආව මං මං වගේ මේකේ. අපි දැන් ඒක තුළ ගොඩ ගත්තා. අනකොට කුණු වෙලා නැහැ. මාස් ඔක්කොම නිකන් මේ සුදු පාට වෙලා. හැබැයි ඇට විසිලා නැති නිසා අපි කොහොම හරි කරලා අරගෙන ඒ ඇටවල පිටින් තිබුණා නිකන් මේ තලපයක් වගේ බැඳිලා. මම ගිහිල්ලා වේලනකොට පුදුමාකාර විදිහට මේ මැස්ස ඇවිල්ලා තීරම අරන් ගියා. පිටි වගේ කුඩු ඒක තලපෙට තියෙන වේලනෝ කුඩු වෙනවා. තීරම අරන් ගියා. ඉතින් කාට හරි මේ පැණි කියලා ඊට පස්සේ හම්බෙන්නේ අර බැල්ලිගේ කැලේ ටික තමයි. ඒ නිසා මේ නිවනට මොනම දෙයක්වත් විසිකරුවොත් මේකේ පදම ඉන්නේ නැහැ. මේකේ සමබර භාවය ඉන්නේ නැහැ. මේ අසුබෙත් ගන්න ඕන සුබෙත් ගන්න. කාමයට ගන්න ඕනේ නිස්සරණයට ගන්න ඕනේ. ඒ මේවා මේවා පරිේශණයට අමුද්‍රව්‍ය මිස අපි මේකට ගන්න ඕන සෝබන ටික පමණයි කිව්වොත් අපි කාමසු කල්යන කාණ යෝගයට වැටෙනවා. අපි මේකට ගත යුත්තේ අසෝබන දුක් දෙන අසුබ දේ විතරයි කිව්වොත් අපි අත්කිලමතාන යෝගයට වැටෙනවා. මේ දෙක අතර යද්දී අපිට අවශ්‍ය දෙයකට හිත නංවලා බලන්න පුළුවන් ගතිය භාවනා ජීවිතයේ ඉදිරියට යනකොට වඩා වඩා එන්න පටන් ගන්නවා. මේක නැත්තම් ඇත්තටම කෙනෙකුට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ගන්න බෑ. මේ අබිනිරෝපණේ නැත්තම් කිසිම කෙනෙකුට දිබ්බ චක්කු ඥානෙ ගන්න බෑ. මේ අබිනිරෝපණේ නැත්තම් කිසි කෙනෙකුට දිබ්බ සෝත ඥානෙ ගන්නත් බෑ. ඒ හැම එකකින්ම කරන්නේ මොකද්ද? ඔක්කොම තියේදී Tamanට ඕන දෙයට විතරක් අතීතයට විතරක් හිත දාලා දිගට ගෙනියනවා. අනාගතයට දාලා දිගට ගෙනියනවා. පළලොට ලෝකෙට දාලා බලනවා චතුප්පපතඥාන. ඒක සද්දයකට විතරක් හිත යොදලා ඒක විතරක් ගෙනියනවා. ඒක ඕනේ භාවනා කරනකොට ඕනේ. දැන් ওই සද්ද චීටි ආනපානේ බලන්න නම් ওই සද්ද කොහෙ තිබ්බත් Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ ආනපානේ දිගටම ගෙනියන්න. ඒකට මේ සද්ද ලොකු වෙනාම කැඩිච්ච බව දන්නවා. ආයෙ සද්ද අඩු වුණාම ආයෙ ආනපානේ එනවා. මේ අභිනිරෝපණය නැත්තම් අපි වාල්නි. අපි නිකන් ලාඩම් ගහමු නැති ගම් නාස්ලනු දාපු නැති හරක් වගේ. ඒතෝනේ නාස්ලනු ඕනේ. අපිට ලාඩම් ගහන්න ඕන තැනට යන්න ඕන. ඕනතෙන් යන්න පුළුවන් වෙන්න සංකප්පේ අවශ්‍යයි. හැබැයි මේ කියන සංකප්පේ මේ අබිනිරෝපණය ගැන කතා කරන්නේ ලෝකුත්තර මග්ගංගා. අරියා අනාශවා ලෝකුත්තර මග්ගංගා උසස් භාවනා කරගෙන යනකොට කොච්චර කුණු කන්දල් ලෝකෙ තිබ්බත් Tamanට අවශ්‍ය දෙයට හිත යොදන්න පුළුවන් ගැතිය ලැබුණාට පස්සේ හිත යොදන්න ඕන දෙයට හිත යනවයි කියලා කියන්නේ අනිසියල්ලම ප්‍රතික්ෂේප වීමක් වෙනවා. හරියට බුදුරජාණන්සේ මේකේ සතියේ සතියේ තියෙනවා මේකට අදාළ ලක්ෂණයක් බුදුරජාණන්සේ පාවිච්චි කරන ඒසනිසලාකා කියලා වචනයක් ඒසනිසලාකා කියලා කියන්නේ ඔය විද්‍යාකාරය පාවිච්චි කරන පොයින්ටර් එකට. අපිට සතෙක් කපනකොට ඒ පොයින්ටර් එකෙන් අපි එහාට මෙහාට කෑලි අයින් කරලා අවශ්‍ය තැනට යොමු කරවන්න පුළුවන්. ඒසනිසලාකා කියලා කියන්නේ ගොඩක් මේ අංගෝපාංග තියෙනවා. නමුත් එහාට මෙහාට කරලා හරියට මේ හිත එහෙම නැත්නම් යොමු කරන්න ඕන දෙයට හරියට යොමු කරලා යොදන්න පුළුවන් ගතියක් ඔය ඒසනි සලාකා ඔය ඔපරේෂන් තියටර් එකේ පාවිච්චි කරන්න වෙනවා. ඒ පොයින්ටර් එකක් තමයි අභිනිරෝපණය කියලා කියන්නේ. ගොඩාක් කුණු කන්දල් තියේදී කුණු කන්දල් දිහා හුත යොදන්නේ තමන්න ඕන දෙයට හිත දාන්න. මේකත් සංකප්ප සම්මා සංකප්පයට දන්නවා. ඒකේම පිටුකිරීමත් තමයි වචී සංඛාර කියලා කියන්නේ. වචී සංඛාර කියලා කියන්නේ ඇත්තටම අපේ මේ චුල්ල වේදල්ල වගේ සූත්‍රවල සඳහන් කරන විදිහට විතක්ක ਵਿਚාර දෙකට. ඒ නිසා අපේ හිතේ තියෙනවා ඇත්තම විඥානයේ ප්‍රෝඩාවක් තියෙනවා තෝරණ ගති. දේවල් දීපම තෝරණ ගති තමයි විඥානික. විඥාන කියන්නේ දෙකට බෙදලා මේක හොඳයි මේක නරකයි මේක හරි මේක වැරදි මේක කළුයි මේක සුදුයි මේක සාධාරණයි මේක අසාධාරණයි කියලා ওই බෙදිල්ල තමයි විඥානයේ පළවෙනිම කෘත්‍යය. ඕක තියෙනකන් සංසාරේ කියලා හිතාගන්න. මේක හරි මේක වැරදි. ඔය තියෙනකන් ගැටුමකුත් තියෙනවා. තියෙනකන් මේක හරි මේකට ඡන්දේ අරකට විරුද්ධත්වයේ තියෙනවා. ඒ විඥානයේ ඇති කරන මේ තේරීමේ කෘත්‍ය නිසා අපි හැම වෙලාවෙම දෙයක් දිහා බලනකොට මුළු එකටම හිත යන්නේ අපි රුචි අපි මනාප අපි කැමති අපේ පෞෂත්ව ගැළපෙන දේ විතරයි දකින්නේ. දැකලා ඔක්කොම දැක්කා කියලා අපි හිතනවා. නමුත් කවදාකවත් විඥාණයට පූර්ණත්වය දකින්න බෑ. දකින් දැක්කොත් විඥාණයට වැඩක් නෑ. ඒක නිසා විඥාණය කරන්නේම දෙකට බෙදලා හරි වැරදි හොඳ නරක කියලා දාලා අනිවාර්යයෙන්ම හොඳ පැත්තට තල්ලු කරන තල්ලු කරන යනවා. අපි සාමාන්‍ය සැප දුක දෙකෙන් දුකට කවදාකවත් බලන්නෙත් නෑ, හොයන්නෙත් නෑ, සලකන්නෙත් නෑ සැප හොයාගෙන යනවා. ඉතින් අර එක හැක් වහගෙන තනකොළ කකා යන එළදෙනා වගේ පේන හැපැත්ත විතරයි කකා යන්නේ. නොපෙන්නේ නැහැ. විඥානේ කවදාකවත් කැමති නැහැ මේ දුක ගැන කතා කරනවා. විඥානේ කවදාකවත් කැමති නැහැ දුක අවබෝධ කරගන්න, දුක පරිශීලන කරන්න, දුකට හිත නංවනට කැමති නෑ. කියන්නේ ඒක කාලේනාස්ති කිරීමක් අපි සැප සොයමු. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සැප කියන එක තේරුම් ගන්න දුකට සාපේක්ෂව කරන්න ඕනේ. ඒකට විඥානේ කැමති නැහැ. ඒක නිසා භාවනා කරනකොට මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක බුදුරජාණන් වහන්සේ සුවිශේෂී විදියට පාවිච්චි කරනවා. පාවිච්චි කළ විඥාණයට පෙන්ලා දෙනවා ඔබ මෙතෙක් කල හදපු සෑම සමීකරණයක්ම සෑම ගොඩනැගිල්ලක්ම සෑම නිර්මාණයක්ම මේ द्वේතාවයට බැඳිලායි කරලා තියෙන්නේ. හරි වැරදි දෙකට බැඳිලා අහුවෙලා තියෙන්නේ. සැප දුක දෙකෙන් द्वේතාවට බෙදපු ගමන් එකක් අල්ලන එකක් ප්‍රතික්ෂේප කරනවා. එතකොට රණ්ඩුව. මේ විතක්ක ਵਿਚාර දෙකෙන් හරි ලස්සන විදියට බුදුරජාණන්සේ කුඤ්ඤානේ කොට කරනවා. මම මෙතෙන්ට ගෙනාට පස්සේ මම කැමති දැන් මේ විතක්ක ਵਿਚාර දෙක කොහොමද අපි ආනාපානෙට නැත්තම් පිම්බීම හැකිලිම නැත්තම් වම දකුණට යොදවන්නේ කියලා බැලුවොත් යොදාගත්තොත් මම හිතනවා අපිට මේ භාවනාවේදී හුඟක් රසවත් ඕජාව සහිත කොටස් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. මම නැවතත් යනවා ඉස්ලාම් දවසේ දීප උපදේශ පන්තියට. ඒකල මම ආදර්ශයක් වශයෙන් ගන්නව නැත්නම් නිදර්ශනයක් වශයෙන් ඉඳගෙන කරන භාවනාවක්. ඒ ඉඳ කරන කරන භාවනාදී සරුවචනංශේ ගොඩාක් මෙව ගැන මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ගැන කල්පනා කරලා උන්වහන්සේ අපට බොහෝම කරුණාවෙන් බොහෝම ප්‍රඥාවෙන් කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. උඹට බාහිර පරිසරයේ මේක ගැන කල්පනා කරන්න වෙනවා පුතේ. ඔය හැමතැනම ඉඳගෙන මේක කරන්න බෑ. ඒ නිසා එක්ක කැලේකට ඵලයන්. නැත්නම් ගහක් මුලකට ඵලයන්. නැත්නම් මේ කාම භෝගීන්ගෙන් තොර තැනකට ඵලයන්. එනිසා අපි මෙතෙන් එනකොට ওই කැලේකට කිට්ටු කරලා තියෙනවා. හැබැයි මේ පරිසරය අපි කාමභෝගිකකින් තොර කරලා අපි සූතු ඇඳගෙන දෙවේලක් කාලා ඉතින් ඔහොම කරගෙන කටයුතු කරගෙන ඉන්නවා. මේකට අපි ගොඩක් මහන්සි වුණානේ අවුරුදු ගාන සැලසුම් කරලා. ඊට පස්සේ මේකට කියනවා බාහිර පරිසරය කියලා. ඊට පස්සේ තියෙනවා අභ්‍යන්තර පරිසරයේ ඒකට කියනවා ඉරියව්ව කියලා. ඒ ඉරියව්ව සකස් කරනකොට ඉරියව් හතරක් අපි දන්නවා ඉඳගෙන ඉන්න පුළුවන් හිටගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, නිදාගෙන ඉන්න පුළුවන්. සරෝජන්සි කියනවා මේ වැඩේට ඉඳගෙන ඉන්න ඉඩව හොඳයි. මේ අන්න හදලා සංකල්පේ කොටු කරගෙන යන හැටි. ඉඳගෙන වාඩි වෙලා ඇස් දෙක වහන්න කියනවා. මොකද ඇහෙන් තමයි ගොඩාක් කෙලෙස් උපදින්නේ. ඒ නිසා ඇස් දෙක වැහුවට පස්සේ හිත පිට යන එක වෙනුවට ඇතුළට එන්න තියෙන ඉඩ වැඩි. මේක ලොකු ප්‍රයෝගයක්. මේක ලොකු මේ මොකද්ද කියන්නේ? උපක්‍රමයක්. චිත්‍රකාරයකට අපි චිත්‍රපටි ශාලාවට ගියාට පස්සේ අන්ධකාර කිරීම හරහා තමයි චිත්‍රපටිය පටන් ගන්න. අන්ධකාර කරන්න බැරි නම් ඒ චිත්‍රපටි ශාලාවෙන් වැඩක් නැහැ. මේ පරණ ක්‍රමී ටෙලිවිෂන් වල මේ ප්‍රශ්නේ. අනේ අන්ධකාර කරන්න තියෙන එකම ක්‍රමය තමයි අපි ඇද්දක වහගන්නේ. ඇද්දක වැහුවට පස්සේ ඇතුළට ගන්න තියෙන ඊට වැඩි. නැත්තම් පිට යන නිසා. ඊට පස්සේ කියනවා සද්ද නැති තැනකට යන්න අඩු වෙලාවක් ගන්න අඩු තැනකට යන්න. එතකොට කන් දෙකෙන් හිත පිට යනවත් අඩු කරන්න වාතාවරණය ලැබෙනවා. ඊට කය තැම්පත් කරලා කිසියම් චේතනාවකින් තොරව වැඩි වේලාවක් කය තියාගෙන ඉන්න පුළුවන් පහසු ඉරියව්වක් දෙන්න කියලා. ඒ කියන්නේ කයට ආයෙ ඊට පස්සේ හිත යොදන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බබා නිදි කරවන්න ඉස්සලා හොඳට කොට් එක හදලා හොඳට බබා නිදි කරවන නින්දෙදී බාධා නොවන විදිහට. ඒ වගේ ඇඟ මමක් මවුනුවණින් ඉදාගන්න දරුවෙකුට පරිසරය සකස් කරලා දෙන්නා වගේ හොඳට පටල කරලා වාඩි දැන් බලන්න කියනවා මොකද්ද Tamanne වැටේ. එතු හිත පිට යන්න පුළුවන්. ඊයට යන්න පුළුවන්, හෙටට යන්න පුළුවන්, වෙන තැනකට යන්න පුළුවන්. වටේ වාඩි වෙලා ඉන්න අය ගැන හිතන්න පුළුවන්. අන්න එතනදී දැන් සං විතක්කේ පාවිච්චි කරන්න කියනවා. නැත්නම් සංකල්පයක් පාවිච්චි කරන්න කියනවා. පිටතට ගියොත් පාලනකින් තොරයි මේක පුළුවන් නම් ඇතුළට ගන්න. කය කියන සීමාවෙ තියාගෙන කය ඇතුළට හිත ගන්න. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදන්නේ. මේක මේ පොඩියට පෙනුනට මහ විශාල විප්ලවයක පළවෙනිම පියවර. කයට හිත යොදලා යම් වෙලාවක මේ කය සුවසේ ඉන්නවා කියලා දැනගත්තා නම් ප්‍රධානම සාක්ෂියක් වෙනවා පිට යන්නේ නැහැ. කය දැන් හිත පිට යන්නේ ඇතුළට එනවා. නමුත් හොඳට මතක තියානින්න ඒ තමන්ගේ කය ඒ වෙලාවට සැප දෙන, පහසු දෙන, සුවයලවන ඉරියව්වක නොවේ නම් මේක ආපු ගමන් පිටපයින්. බුදුරජාණන්සේ මේකට අදාළ නැහැ නමුත් සාමාන්‍ය කතාවක් කියනවා. කැටකිරිල්ලියක් කූඩුවක් හදලා ඒකේ පැටව් වැඩවුණ කන්න දෙන වෙලාවදී කි පුදුමාකාර විදියට යනවා කැම ගේනවා කවනවා ආයෙ ගේනවා කවනවා ඉතින් මේ ඉන්න වෙලාවේදී කුරුල්ලෙක් කියලා නැහැ කැටරිල්ලට සාමාන්‍යයෙන් උදව් කරන කුරුල්ලෙක් නැහැ මේ කිරිල්ලම ඔක්කොම කරන්නේ එහෙම එනකොට දවසක Taman දැක්කොත් කූඩු ඇවිස්සලා තියෙනවා කියලා ආයෙ ආයෙක බලාපොරොත්තුවක් ඇති කරන්නේ නැති දන්නවා කවුරු හරි ඇවිල්ලා පැටවු ටිකක් කාලා කූඩුවක් කඩලා ගිහිල්ලා ආයෙ කවදාකවත් ඒ කිරිල්ලේ කූඩුවට යන්නේ නැහැ ඒ වගේ තමයි අර කැටකිරිල්ල ඇතුළට එනකොට යාට පේනවනම් මගේ කැදල්ල ඇවිස්සিলা. මගේ කැදල්ල එහෙම වෙලා බලාපොරොත්තු කියන්නේ. දන්න හොඳට ඕම මේදි මම දැකලා තියෙනවා රිලව් ඇවිල්ලා එක එක පැටි අරගෙන කන හැටි. ආය කිසිම තෙතක් අනුකම්පාවක් මොකුත් නැහැ අත දැම්ම කෑවා. ඒ වගේ තමයි අර කැටකිරිලි ගෙට එනකොට කැදල්ල ලස්සනට තිබුණොත් ඒකේ සැකයක් නැතුව ගෙට එනවනේ කැදල්ලට එනවනේ. ඒ වගේ මේ කය හැදෙන්න ඕනේ. කිසිම අවිශ්ිල්ලක් නැතුව හිත එනකොට හිත පිළිගන්න තාලේ. මේක බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ කාටවත්. මේක Taman දැනගන්න ඕනේ මම මේ හිත පිට ගිහිල්ලා හිත එනකොට සාදර වෙන ඉරියව්වක්. ඒකට එක්කෝ මේ කකුල් දෙක පල්ලෙහාට දාලා වාඩි වෙනවා නැත්නම් බද්ද පරියන්කේ වාඩි වෙනවා එහෙම නැත්නම් කොට්ටයක් උඩ වාඩි වෙනවා. මෙතනදී මම දන්නවා 80කට වැඩිය යෝගාවචරයෝ කුරුසෙට තියලා එන ගැහුවා වගේ ඕන පටන් ගන්නවා භාවනා කරන්න. ඉතින් කොහෙද භාවනාවක් කරන්නේ? Tamanට පහසු ඉරියව්ව මොකද්ද කියලා අල්ලපු ගෙදරින් අහනවා ටෙලිෆෝන් කරලා. මේ කොයි ඉරියව්වද පහසු කියලා. ඇයි හත් දෙයනේ බත් පිටුළු මිරිස් කන මිනිහගේ මොලේට වැටෙන්නේ නැද්ද මේ වෙලාවේ මට පහසුයි කියලා. මේ තරමටවත් මේ භාවනාව ස්වභාවික කරන්න දන්නේ හැබැයි විහිළු කරන්න වටින්නේ අවුරුදු 7-8ක් යනවා ඉරියව්ව අල්ලගන්න. ඒකන අව탁තිරු කරන්න එපා. මොකද අපේ ඇඟත් එක්ක අපි කවදාකවත් විතරක් නෑ. අපි ජීන්නේ අල්ලපු ගෙදර එක්කනත් එක්ක ඇඟෙත්. පිරිවියෙක් නිතරම කල්පනා කරන ස්ත්‍රියව ගැඟක් ගන්න. ස්ත්‍රියව නිතරම කඩා ගන්න පුරුෂයෙක් ගැඟක් ගන්න මිසක් මේක ගැන හොයන්නේ ඒ තරමටම අප්‍රමාදය අමතක කරනවා. සතිය නෑ. ඒ නිසා යම් තැනක නැවත හිත ගන්න නම් ඉතින් මේකට ස්තෝත්‍ර කියන්න ඕනේ මල් වට්ටි පූජා කරන්න ඕනේ, පහන් පැල කණු හදන්න ඕනේ, යාදිනි කරන්න ඕනේ. අනේ වඩිනු මැදවි හද මැදුරට දෙවියනේ කියලා ඔන්න ගන්න වෙයි. ආපු ගමන් පයින්. මොකද පණින්නේ මේ ඉරියව්වේ පහසුකම දෙන්න දන්නේ නැහැ. මේ මේ කාරණා විතරක්ම අවධානය කියනකොට මම කියනවා එක චිත්තක්ෂණයක හිත ඇවිල්ලා සන්තෝෂයෙන් කයේ හිටියයි කියලා කියන්නේ ඒකේ නා මුළු ලෝකෙම දන් දුන්නයි කියන පින සිද්ධ වෙනවා මුළු ලෝකෙම දන් දෙන්න නැතුව කවදාකවත් බෑ කය වර්තමාන මොහොතේ මෙතන තියන්න. මොකද මුළු ලෝකෙට තියෙන ආශාව නිසා අපි ඊය ගැන හිතන්නේ හෙට ගැන හිතන්නේ වෙන තැන් ගැන හිතන්නේ වෙන පුද්ගල ගැන හිතන්නේ යම් චිත්තක්ෂණයක හිත ඊයේ නැතුව හෙට නැතුව වෙන තැනක් නැතුව වෙන පුද්ගලෙක් නැතුව මේ කයට ආවනම් මේ පළවෙනිම සංකල්පය. පළවෙනිම විතක්කේ. පළවෙනිම අබිනිරෝපණය. පළවෙනිම හිත නැංවීම සිද්ධ වෙනවා. ඉතින් මේක සාමාන්‍ය බුද්ධියට දාලා කතා කරන්න තියෙන්නේ. නමුත් ඊටාම ගැඹුරින් ලෝකෝත්තර වූ සම්මා සංකල්පයෙන් කතා කරනකොට ඔච්චරයි කියන්නේ. කොයි වෙලාවක හරි සාමය සතුට තියෙන තැනක විතරයි ලෝකයේ ආර්ථිකය දියුණු වෙන්නේ. ආර්ථිකය දියුණු වෙන මූලික සාමය අවශ්‍යයි. සාමය ඇත්තන සතුට තියෙනවා. සතුට ඇති තැන තමයි මිනිස්සු මේ දියුණුවක් ගැන ඉදිරියක් කල්පනා කරන්නේ. නිසා ඉස්සල්ලා මේ හිත මේ කයට කැමැති වෙලා ඒ ඉරියව් ආපු වෙලාවක විතරයි ඒ දෙන්න අතර සමායෝජනය හරහා තමයි භාවනාව එහෙම නැත්නම් හිත වඩනවා කියන එක කරන්නේ. ඒ නිසා අපි භාවනා කරන යෝගාවචරයේ අජත්ත බහිද්දා කරුණු ගැන ආධ්‍යාත්මික සහ බාහිර වස්තු පිරිසිදු කරගෙන ආධ්‍යාත්මික සහ බාහිර වස්තු මේකට සකස් කරගන්නවා කියන එක ඔපරේෂන් තිරරල් ඇති කරනවා වගේ. එහෙම නැත්නම් රොකට් යන්න පිටට යන්න නැහැ. අභ්‍යවකාශයට යන දෙන රොකට් එකක් ලැහැත්ති කරලා හරියට අටල්ලේ හදලා සියල්ලම සකස් කරා වගේ විශාල පිරිසකගේ ප්‍රයත්නයකින් තමයි ඒ චිත්තක්ෂණය ගන්න. ආ, මේ වගේ තමයි පළවෙනිම සංකල්පයේ මේ හිතට කයට ගත්තා මම දැන් මෙතන මේක දෙවෙනි වෙන්නේ නිවනට විතරයි. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ දෙවෙනි වෙන්නේ නිවනට විතරයි. ඒ නිසා අපිට ඒක ගන්න පුළුවන් නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා සහතිකයක් දෙන්න. ඕනම වෙලාවක ඕනම වෙලාවක් කියන්න ඕනේ Tamanට ඔක්කොම පහසුකම් ටික දීලා කොයි වෙලාවක හරි මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් නම් එමන්ස නිවන් දකින්න භව්‍ය පුද්ගලිය. එහෙම නැත්නම් යා වේදනට පුද්ගලෙක් වෙන්න පුළුවන්, අභව්‍ය පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අහේතුක, ද්වි හේතුක කියලා ඔය පොත්වල තියෙන්නේ. යා කතාවකවත් වර්තමානයේ හිතර ගන්න බෑ. ඒ පුද්ගලයාට මේ බුද්ධ ශාසනයකින් වැඩක් වෙන්නේ නැහැ. මනුස්සකමෙන් වැඩක් වෙන්නේ වැඩ වෙන කෙනා ගන්නවා. හැබැයි මේක නෙමෙයි මේ මම කියන්න හදලා කාරණාව. මෙහෙම ගත්තයි කියමු. ඇරලා අපි ඊට පස්සේ දෙනවා යාට පුළුවන් තරම් මේ தત્ත්වයේ හැකි තාක් දුරට මේ එකලස පවත්තන්න. ඒක හරියට කමේ යවිදිනවා වගේ. දැන් සමන්දපර කරගෙන දැන් මේ මම දැන් මෙතන කියන එක පුළුවන් තරම් පවත්වනවා. පවත්වනකොට හිත අතීත අනාගත නොවේ නම් වෙන තැනක ඇසුරු කරන්නේ නැත්නම් <clears throat> වෙන කෙනෙක් ගැන අපේක්ෂාවක් නැත්නම් මේ පැවැත්ම තමයි භවය තමයි ප්‍රාණය තමයි ඉස්සර වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කල්ප සාරාංශික කල්පලක්ෂයක් දැකලා තියෙනවා. Tamanට බාහිරයට හිත වික්ෂිප්ත වෙන්න කාරණාවක් නැත්තම් ප්‍රාණය තමයි Tamanට තියෙන ලොකුම දේ. ආනපානි කියලා මේකට සිංහලෙන් අපි කියනවා පාලිමුත් කියනවා සංස්කෘතින් ප්‍රාණයාමයේ කියලා කියනවා. මේ ප්‍රාණයාගේ පැවැත්ම ඉන්න පටන් ගන්නවා. ඒකේ ඉන්නේ නෑ ඊයට හිත යනවා. හෙටට හිත යනවා. පිටත හිත යනවා. වෙන කෙනෙක් ගැන හිතනවනේ ඊට වැඩිය වෙන මොනවා හරි කාම අරමුණක් ඇවිල්ලා. ඒක මොනවාක්වත් නැත්නම් මේ ප්‍රාණය එළියට එනවා. ඒකටවත් කියනවා පැනලා යන්න එපයි කියලා. ඒකටවත් කියනවා හොයාගෙන යන්න එපා. ඒකටවත් කියනවා හයියෙන් හුස්ම ගන්න එපා. ඒකටවත් කියනවා හුස්ම හම්බුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. කරබන ඉන්න ඉන්නකොට වෙන මොනවාක්වත් නැති බවට ලකුණක් තමයි. එහෙම නැත්නම් එල්ලෙන්න වෙන වැලක් නැත්නම් හිත විඥානයේ පදියම් වෙන තැන පදනම උපස්තරය ප්‍රාණි එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ යන්ත්‍රය පවත් ගන්න මයි නමකින් හුලං ගන්නවා වගේ ඉතින් එන්න පටන් අර ගන්නවා පිම්බෙන හැකිලිම හෝ ආස්වාස් ප්‍රසවාසී. දැන් මේ යෝගාවචරයා මම දැන් මෙතන කියලා ගත්ත මේ මුළු කයම අරමුණු කරගත්ත මේ සංකල්පය මේ විතක්කය අර ආස්වාස් ප්‍රසවාසයට යෙදවීමේදී තමන් අරමුණු කරන අරමුණ මුළු කයම අපු ප්‍රදේශයට විතරක් යොමු වෙන්න ඉඩ තියෙනවා. මේකට කියනවා ඒකාග්‍ර කරනවායි කියලා. අපි මේ කොහොමද කියන්නේ? ලොක් කරලා බලන කණ්ණාඩියක් එහෙම නැත්නම් කාචයක් අරගෙන ආලෝකයට තිබ්බට පස්සේ ඒක <clears throat> ආලෝක තරංග ඔක්කොම එක තැනකට කේන්ද්‍රගත කරලා එතෙන් කඩදාසියක් තිබ්බොත් පුච්චන්න පුළුවන්. එතකොට මේ කඩදාසියට වැටෙන ඡායාව ඉරට කාචය අල්ලලා එහාට මෙහාට කිරිල්ලේ හොඳවට දැනගන්න බලලා මේකේ නාභිගත වෙන්නේ කොතෙන්ද කියලා. ඒ නාභිගත එනකොට කඩදාසිය පිච්චෙන්න ගන්නවා. ඒ වගේ Tamanටත් තේරෙනවා ඒක නාභිගත වෙන්න වෙන්න උෂ්ණේ වැඩි වෙනවා, ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනවා, මේ ඒකාග්‍ර ගතිය වැඩි වෙනවා. දැන් අපි මුළු කයෙම පවතිනකොට මුළු කාචයට වැටෙන ආලෝකය වගේ. ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාසයට ගන්නකොට නිකන් උඩුකයට පමණක් සීමා වෙන්න ඉඩ තියෙනවා. දැන් පොඩි ප්‍රදේශයකටයි හිතේ විතක්කේ යෙදෙන්නේ. ඊට පස්සේ ඒක දිහාම බලාගෙන ඉන්නකොට උත්සාහයක් කරන්න පුළුවන් යටිකය අමතක කරගෙන යන්න. දැන් යටිකය තිබුණත් එකයි මට නැතත් එකයි නිසා හොඳට පట్టල වෙලා තියෙන්න ඕනේ. යටිකය හොඳට පట్టල කළා දැන් උඩුකයේ සිදුවෙන වැඩ පිළිවෙලට දාන්න පුළුවන් නම් දැන් අපි අර විතක්කේ අර විමසු නුවණ පොඩි ප්‍රදේශයට යොමු කරනවා. ඒක හොඳට පట్టල කරගන්න කියනවා, පදම් කරගන්න කියනවා, යාලු කරගන්න කියනවා, සිද්ධි කරගන්න කියනවා, වශී කරගන්න කියනවා. එහෙම කරලා හොඳට හුස්ම යන්න ඇරලා විපස්සනා නැඹුරුව තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් මේ විචක්ෂණ ඥානයේ පෙරකල පුරුද්දක් තියෙන කෙනෙකුට නම් විමර්ශන බුද්ධිය තීක්ෂණ කෙනෙකුට නම් මේ හුස්ම ගන්න තැන අහු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මම හොඳටම අවධානය කරනවා හවුනේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගන්න එක දිහා බලන ඉන්නකොට මේ හුස්ම වැඩියෙන්ම තර වෙන තැන, වැඩියෙන් හැපෙන තැන කොතනද කියලා විමර්ශන බුද්ධිය ඇති කෙනාට, තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට තේරෙනවා මේ වැඩපිළිවෙලේ අතනෑර හැපෙන තැන, ප්‍රසිද්ධ තැන මෙතනයි මේක යම් ප්‍රමාණයකට Tamanta විපස්සනා නැඹුරුවක් තියනවාද කියන කාරණාවකුත් වෙනවා. හැබැයි මේක නොතිබුණයි කියලා නඹුනේ නෑයි කියලා භාවනාවට බාධාවක් නෑ. සමථ යෝගාවචරයට යන්න පුළුවන්. ආනාපානෙ පේනවා ඒක නාට. නමුත් විපස්සනා කරන එකට ආනාපානෙ කරන ගමන් හුස්ම වදින තැන වැඩියෙන් වදින තැන පේනවා. එහෙමනම් ඒ තැනට ගැනීමෙන් තවත් ඒකාග්‍ර වීම වැඩි වෙනවා. එතකොට මුළු කයම අමතක කරලා අර හැප්පෙන තැන විතරක් හිත ධාන භාවනා කරනකොට යෝගාවචරය දැන් කයත් දන් දුන්න වෙනවා. මෙතකල් මුළු ලෝකෙම දන් දුර දැන් ඇසිස්මස්ලෙත් දන් දීලා අරකටම හිත යොදාගෙන ඒකට විතක්කේ යොදාගෙන විමසුන් නොන යොදාගෙන ධම්මවිචේ සම්බොච්චංගේ යොදාගෙන භාවනා කරගෙන යනකොට ඒ පුද්ගලයාට පළවෙනි මතාවට අහුවෙයි මේ හුස්ම වදින තැනම හිත තියාගෙනකොට ආස්වාසය වෙනකොට කැළම ප්‍රස්වාසය වෙන්නේ නැහැ. ප්‍රස්වාසය වෙනකොට ආස්වාසය වෙන්නේම නැහැ. දැන් මෙතෙක් කල් අපි හිතා හිටිය ආනාපානෙ කියාගෙන දැන් ආනාපානෙ කතා කරන්න බෑ දැන් ආශ්වාසය කතා කරනකොට පැහැදිලිවම කියන්න පුළුවන් මේක ප්‍රශ්වාසය නෙවෙයි මේ ආශ්වාසය කරනකොට මට සීතල හුලන් රැල්ලක් නාසිකාග්‍රේ වම් පැත්තේ පිටියේ වැදීගෙන යනවා තේරෙනවා කියලා. අද ප්‍රශ්වාසය කරනකොට මේ එතනම හෝ අර රත් වෙච්ච හුලන් රැල්ලක් එළියට යනවා කියලා අර ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන්කොට දැනගැනීමේ මේකට විචාර බුද්ධිය කියලා කියනවා. අරමුණ දැක්කට විඥානයේ විසින් හැම වෙලාවෙම දෙක දෙකට පළලක් කඩන නිසා සරුවචනන්සේ දීලා තියෙන්නේම දෙතාවර අරමුණ. ආස්වාද ප්‍රසාද පිම්බීම හැකිලිම වම දකුණ. දැන් කියනවා විඥාණයට උඹ දක්ෂයානේ. උඹ හැම වෙලාවෙම කරන්නේ මේ ස්ප්ලිට් ඇන් රූල් කියන විදියට දෙකට බෙදලා රණ්ඩු කරලා රාජ්‍ය කරන එකනේ. දැන් බලපන් දක්ෂණං මුළු හදින්ම භාවනා කරනවා නම් ආස්වාසිය ප්‍රසවාසයේ වෙනසක් තියෙනවා. එයා හුඟක් වෙලාවට ඔව් කියනවා. ඊට පස්සේ කියනවා කට උත්තර දීවා. මොකද්ද වෙනස? ඒ නිසා දැන් හුස්ම දිහා බලන්නේ ආවට ගියාට නෙවෙයි. හරියට ආශ්වාසය කරනකොට ආශ්වාසයේ බව දන්නවා දැනීමට කියනවා විතක්කය කියලා. ප්‍රශ්වාසයේ වෙන්කොට දැනගන්නා ඥානෙට කියනවා විචාරය කියලා. දැන් විතක්ක විචාර දෙකම වැඩ මේක කියන මේ විතක්කේ ਵਿਚාරයේ කෘත්‍ය දෙක හඳුනා ගැනීම මම කියනවා ලෝකයේ තියෙන ইনফরমේෂන් ටෙක්නොලොජි අද තියෙන IT ටෙක්නොලොජි එක තියෙන විශාලම රහස උතන තියෙනවා යම් කිසි කෙනෙකුට ආස්වාසිය යන වෙලාවදී මගේ හිත නැගලා තියෙන දැන් ආස්වාසිය කියලා දැන දැනුමත් ප්‍රස්වාසයට යනකොට දැන් තියෙන ප්‍රස්වාසය කියලා කියන දැනුමත් විතක්කේ කියලා කියනවා අර මොනට හිත නැංවීම මේ දෙක අතර වෙනස දැකීමට කියනවා ਵਿਚාරය කියලා මේ දෙක අතර වෙනස දැනගන්න පුළුවන්කම හැම කෙනෙකුටම තියෙනවා. නමුත් මේක වැදගත් කියලා හුඟ දෙනෙක් හිතන්නේ. මේක ගැන කියනකොට මේක සාමාන්‍ය මේ මේ සමාජික පැත්තෙන් කතා කරලා කියනකොට එහෙම නැත්නම් කියනවනම් සදාචාර ගැත්තෙන් කතා කරලා කතා කරනකොට කියනවා සූරයෙක් සංස්කෘත ශ්ලෝකයක් තියෙන මට හරියටම පද මතක නැහැ 100කට 1000කට එක්කෙනෙක් තමයි සූරෙක් පහළ වෙන්නේ කියන්නේ. නමුත් පඬිතෙක් පහළ වෙන්නේ දහස් වතාවකට සැරයක්. 100කට සැරයක්. සූරෙක් හිටියට වීරෙක් හිටියට පඬිතෙක් පහළ වෙන්නේ දහස් වතාවකට සැරයක්. ඒ දකින්නේ පඬිතකම තව කාටද ප්‍රකාශ කිරීමේ ශක්තිය තියෙන කෙනෙක් පහළ වෙන්නේ දසදහස් වතාවකට සැරයි. අන්නේම දෙයක් හරියට දැකලා දැකපු විදිහටම කියන්න පුළුවන් ඒ වික්ත භාවයේ සහිත කෙනා ඒක අනුන්ට දෙන්නේ ලක්ෂ කෝටි වාරකින් එක්කෙනෙකුට විතරයි පුළුවන්. Taman දකින්නේ දකින්න විදියට දැකලා ඒක තව කෙනෙකුට ඒ විදියටම කියන්න පුළුවන්කම වික්ත භාවය කියලා කියන්නේ වික්ත ප්‍රතිබල බව කියලා කියන්නේ භික්ෂුවක් ළඟ තිබිය යුතු අනිවාර්ය ගුණාංග දෙකක්. වික්තයි කියලා කියන්නේ දැකපු දේ දැකපු හැටියටම සංඥාව ගන්න. මෙහෙම දැක්කා. ඊට පස්සේ තව කෙනෙකුට කිසිම අතිශෝක්තියක් නැතුව කිසිම අඩුවක් නැතුව ඒකම සංඛා වශයෙන් කියන. මේ සංඥා සංඛා දෙක අතර වෙනස පාණ්ඩිත්‍ය සහ ව්‍යක්ත බව අතර වෙනස. මේ දෙක තමයි විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ. ඉතින් අපි මේ විතක්ක ਵਿਚාර දෙක මෙහෙවන්න මෙහෙවන්න ආස්වාද ප්‍රසවාසයේ දිහාවට අපිට ආස්වාදයේ ප්‍රසවාසයේ හම්බ වෙන මේ ලකුණු වලට මෙහෙට කියනවා ධර්ම ඕජාව කියලා. භාවනා කරනකොට හම්බෙන ඕජාව. ඒ ඕජාව අපි බලන්නේ පිටක් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන්කොට දැනගත හැකි ලක්ෂණ. වෙන්කොට දැකගත හැකි ලක්ෂණ දකිනා තාක් ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. මේ පෞද්ගලික ලක්ෂණ කියන එකට පච්චත්ත ලක්ෂණය කියලා කියනවා. අච්ඡන්ත ලක්ෂණය කියලා කියනවා. ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ගති කියලා කියනවා. භාව ලක්ෂණ කියලා කියනවා. මේක විපස්සනා භාවනාවේ ඉතාමත්ම වැදගත් පළවෙනිම පියවර තමයි මම දැක්කේ මහා සීසයඩෝ තමයි මේක ඉස්සල්ලාම මේක වටිනාකම දැනගෙන භාවනා කරන කෙනෙකුට ඒ නාම රූප පරිච්ඡේඥානෙ විස්තර කරනකොට මේ දකින අරමුණේ ස්වභාව ලක්ෂණ, අච්ඡත්ත ලක්ෂණ, අජ්ජත්ත ලක්ෂණ, සලක්ෂණ භාව මේ සේරගෙම අගය කරලා තියෙනවා. ඒ භාව මේ මේ බරපතල වචන රාශියකින් කියන්නේ මොකද්ද? ආස්වාසේ සීතලයි ප්‍රස්වාසේ උණුසුමයි. ආස්වාසේ දිගයි ප්‍රස්වාසේ කෙටි. ආස්වාසේ ගැසි ගැසි යනවා ප්‍රස්වාසේ සමාකාරය. නැත්නම් ආස්වාසේ සමාකාරන ප්‍රස්වාසේ ගැසි ගැසි යනවා. මේන්න මේ විදිහට මේක දෙකට බෙදලා මේ දෙකේ වෙනස දැක්කනම් 100ට 100ක්ම සතිය පිටයි. එතකොට විතක්ක ਵਿਚාර දෙකෙන් හොඳටම මෙහෙවීම පටන් අරගෙන යෝගාවචරයට තේරෙයි කවදා හරි මේ ආස්වාද ප්‍රසවාස දෙකේ ගත හැකි තාක් මේ ධර්මෝජා උකහා ගන්න පුළුවන් නම් මුළු ලෝකෙම තියෙන ආස්වාද ප්‍රසවාස ඇතුළේ. හතරමහා ධාතුන්ව මේක ඇතුළේ තියෙනවා. හිතේ පහළ වෙන්න ඔක්කොම චෛසිකත් මේක ඇතුළේ තියෙනවා. මේ දෙක අතර මේ වෙනස නොසලකපු නිසායි අපි මේ සංසාරේ ගියේ මෙතෙක්. අපි කවදාකවත් මෙතෙක් කල් හිතුවේ නෑ මේ හුස්මක මේ ඔක්කොම විස්තර තියෙනවා. අපි හිතුවේ ඒක මේ සල්ලි වල ඇති ජනප්‍රියතාවය ඇති. එහෙම නැත්නම් ලාභයට සත්කාරයට ඇති කියලා. ඉතින් මෙතනදී මේ සම්මා සංකප්පය එහෙම නැත්නම් මේ මිච්ඡා සංකල්ප අයින් කළ සම්මා සංකල්පේ හරියට යෙදවීම යෝගාවචරයට ඇති කරලා දෙන විශේෂම ඥාණයට යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. ඇති හැටිය දකින්න පටන් ගන්නවා. ආස්වාසේ ඇති හැටියට ආස්වාසේ දකින්න ප්‍රස්වාසයේ දකින්න විදියට ප්‍රස්වාසයේ දකින්න ඕක දෙවන්නේක් ළඟ නැහැ. තමන් ළඟමයි තියෙන අපි මෙතෙක් කල් කෙරුවේ මොකද්ද මේ නානා ප්‍රදේවල් හිතේ තියෙන මතිමතාන්තර අනුව හිත පිස්සු නටපු එක මිසක්කා පුෂ්ප මෙහිමයි ආශ්වාසය මෙහිමයි ප්‍රශ්වාස මෙහිමයි කියලා දැක ගන්න හිත ස්පාසු කරගත්තෙත් නෑ මේ දැකපු දේ කමඨාන් සුද්ධ කරන කියන එක උත්සාහ කෙරුවෙත් නෑ අපි අනම්මන බල්ලයි නරියයි කතාවල් කතා කරගෙන ඉන්නවා කමඨාන් සුද්ධ කරන්න ගියා අද ඇන්දාවේ ටී පොඩ්ඩක් අහගෙන ඉන්නකො මේ දේ කියන්න දන්නේ කවදා හරි හැබැයි ඒකට මම විතර බැනුම් අහපු කෙනෙක් ඇත්තේ නැහැ බුරුමේ ගිහිල්ලා අනන්තවත් කියලා මට පුදුම විදියට පන්දිසංශේ බණින්න පටන් අරගත්තා උඹලා මහා ලොකෝට උගත්තු කියනවා ඒ වුණාට එකේ කොටුවක්වත් බෑ දකුණේදී දකුණ හැටියට කියන්නේ දවසක් ඊට පස්සේ මම මාස 18ක්ම එක දිගටම ওই චිත්ත කතාවේ විතරක්ම බිව්වා හැමදාම කමටහන් සුද්ධ කරන කියන්නේ යනවනේ කියලා භාවනා කරලා පේන හැටි කියනවා. ආයෙසරක් හින වාර්තාවක් ලියනවා පරිවර්තකයට දැම්මට පස්සේ උසාවියට ගිහිල්ලා හරියට මේ සුප්‍රීම කෝට් එකට ගියා වගේ ඔන්න තෝල්කයා කියනවා මේ මූණ සවුත් වෙනවා යනවා. ඔය මොනද කරන්නේ? ඊළ දකින්නේ කියනවා. මම දන්නවා ඇත්තටම මට හොඳ ආශාවකුත් තියෙනවා භාවනා කරන සතියක් තියෙන බව දන්නවා සමාධියක් තියෙන බව කවදාකවත් සායදත් එක sannivedanayak උනේ නැහැ කියනකොටම සාක්‍ය පිටිම ප්‍රතික්ෂේපයි හැමදාම එන්නේ මීට වැඩිය හොඳට ඉස්ස දාන දවසේ ලියාන යනවා. ඊට පස්සේ අර වියට්නාම් හාමුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ මේකදී මේ උඹ කරන්න බිම්බීම හැකිලිම නම් පිම්බීම දකින්නකොට මේකයි දැක්කේ. හැකිලිම දකින්නකොට මේකයි දැක්කේ කියලා ඔය අනම්මනම් කතා කරන්න යන්න එපා. පිම්බීම දැක්ක පිම්බීම මෙනේ කරා පිම්බීම මෙහෙමයි. හැකිලිම දැක්ක හැකිලිම මෙනේ කරා හැකිලිම මෙහෙමයි කියලා ලියපන් එදා නඩුව ඇහෙන්න පටන් ගත්තා. එදා තමයි නඩුව ගත්තේ. එතකම්ම කල් දැම්මා. කල්දාලි වල ඉතින් කතා. එතකොට මාස 18කට වැඩිය ගිහිල්ලා මම පස්සරයක් බඩු පැක් කරලා ලංකාවට එන්න හිතලා ඉවරයි වෙනකොට. වැඩක් නැහැ මේ කවදාකවත් හරියන්නේ කොමට බුරුම් භාෂාව ඉගෙන ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ මේ බුරුම් සංස්කෘතිය තේරුම් ගන්න වෙනවා. එහෙම නැත්නම් මට වෙනස් වෙන්න වෙනවා. පස්සරේ මම විතර හිටපු ජර්මන් ආමතුරන් ගිහිල්ලා කිව්වා මේක ඉඳලා කිසිම තේරුමක් නැහැ. භාවනා හොඳයි. සංවේදනය වෙන්නේ නැහැ. ඒ ආමඳුර මකුල් දල් කරනවා මං යනකොට ඉන්න කොටියේ. උඹ පස්සරේද තාම කියලා ඇහුවා. මම දැන් 18 සැරයකට වැඩි කරලා ආයෙ බඩු දිග අරගෙන ඉන්නේ මේ කිව්වා. වෙන කරන්න ක්‍රමයක් නැහැ. මේක සුද්ධ වෙනකන් නඩු ඇහෙන්නේ නැහැ. ටික දවසක් යනකොට අපේ බිත්තිය ගහලා තුන බෝඩ් එකක් කමටහන් සුද්ධ කරන්න එනකොට කරුණා කරලා මේන මේ මේ ෆෝමැට් එකට දියාගෙන ඉන්න නැත්නම් සාඩුගේ කාලේ වෙනවා නාස්ති වෙනවා පස්සේ මම ඒක ඇවිල්ලා මේ ලංකාවේදී ඒක අච්චු ගහලා මේ රිට්‍රීට් වලට එන කට්ටියට බෙදන්න පටන් අරගත්තා මේකෙන් ප්‍රයෝජනක් වෙයි කියලා. ගිය පාර ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකට ඒක දුන්නාට පස්සේ උඟව දෙනෙක් ස්තුති කරා එක්කෙනෙක් දොස් කිව්වා මේක තන්නේ ක්‍රම හැමදෙනා විපස්සනාට යොමු කරවන්න හදපු සූදුවක් කියලා. ඔක්කොමලා විපස්සනා නෙවෙයි කරන්නේ සමත කට්ටිය ඉන්නවා මේ සමත කට්ටියට මේ ෆෝමැට් එක හරියන්නේ නැහැ. ඇත්ත. මේක පැහැදිලිවම තල්ලුව දෙන්නේ විපස්සනා. මොකද විපස්සනා කරන කෙනාට විතරයි ආනාපානේ හැපෙන තැන අහුවෙන්නේ. විපස්සනා කරන කෙනාට පමණයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස අහුවෙන්නේ. සමත යෝගාවචරයට ආනාපානිය අහුවෙනවා. හැබැයි හැපෙන තැන හොයන්න ගියාම හිත විසිරෙනවා. වෙනස හොයන්න ගියාම සමාධිය කැඩෙනවා. හැබැයි ඊයත්තන්න සමතේ හරියනවා. ඒ නිසා මම මේක බලපෑම් කරන්න යන්නේ. නමුත් අපි ඉන්නේ සම්මා සංකප්පය ගැන කතා කරන නිසා මුදුවට දැනගන්න පුළුවන් සමතේ කරලා හෝ කවදා හෝ අරිය මග්ග සමන්ගිනෝ අරිය චිත්තස අරිය මග්ග භාවේතෝ කියන දණ්ඩ යන්න නම් මේ කේල් ගහයි පොල් ගහයි වෙන් කරලා කියන්න පුළුවන් වෙන්න. කැන්දේ ගල බේරලා වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අපිට ඕනේ සැපයක් ලබන්න පුළුවන් සාසනික වශයෙන් සමත මේ වශයෙන්. මේ පසනාට යන්න අමාරුයි. නිසා ඔක්කොට මේක දිරවන්න නැතු වෙන්න ඉඩ තියෙනවා. තව ඩිංගිත්තක් වෙලා තියෙනවා මම කැමති එකක් ඉවර කරන්න. මෙන්න මේ විදිහට කවදා හෝ යම් කිසි කෙනෙක් දැනගෙන එනේන ආස්වාසයේ අලුතෙන්ම එන ආස්වාසයක් විදිහට බලලා ඒකේ ලකුණු. එනේන ප්‍රස්වාසයක් අලුතෙන්ම එන විදිහට බලලා. නිකන් කියනවනේ හිපදිච්ච ළමෙක් ඉස්සලාම ගන්න හුස්මක් වගේ හිත අලුත් කරගෙන මේක බලලා ආස්වාසේ ප්‍රස්වාසයේ තියෙන්න පුළුවන් ලකුණු ටික සේරම බලනකොට සරුවචනංශ කියන්නේ 11 ආකාරයේ බලනවායි කියන්නේ. ආස්වාසේ ප්‍රිය අවස්ථාව බලන්න අප්‍රිය අවස්ථාව බලන්න. කුරුසු අවස්ථාව බලන්න සියුම් අවස්ථාව බලන්න. ළඟ අවස්ථාව බලන්න දුර අවස්ථාව බලන්න. ඇතුළේ අවස්ථාව බලන්න පිට අවස්ථාව බලන්න. මුලැමැදාග බලන්න. 11 ආකාරයේ දැක්කනම් පුදුමාකාර ඔය 11 ආකාරය දකින්නකොටම නාම රූප පරිච්ඡේ ඥානෙ පච්චේ පරිග්ගා ඥාන මට්ටමට වැටෙනවා. ඊට පස්සේ සම්මස්තන ඥාන ළඟට යනකොට ඒ පුද්ගලයාට තේරෙනවා ආනාපානේ නිතරම හැම ලකුණක්ම බලමින් ආනාපාන මෙහිත පවත්වමින් කඹේ ඇවිදින්න වගේ ගෙනියනකොට මේ පෞද්ගලික ලක්ෂණ දුරවන් වෙලා පෞද්ගලික ලක්ෂණ විවර්ණ වෙලා පෞද්ගලික වශයෙන් ක්ෂය වෙලා පෞද්ගලික ලක්ෂණ වැය වෙලා පෞද්ගලික වශයෙන් නිරෝධයට කියලා සම ලක්ෂණ වගේක් පහළ වෙන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාසයේ සමාන ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා ඒකට කියනවා පොදු ලක්ෂණ කියලා ඉස්සර තිබුණේ පෞද්ගලික ලක්ෂණ. මේ පෞද්ගලික ලක්ෂණ හරහා මිස කවදාකවත් පොදු ලක්ෂණයට යන්න බෑ. පෞද්ගලික ලක්ෂණ වල මේරීම හරහා තමයි පොදු ලක්ෂණයට යන්නේ. හැබැයි පොදු ලක්ෂණයට යනකොට ඒ පුද්ගලයාගේ සංකල්පවල වෙනසක් ඇති කරන අම්බරවගනම තමයි යන්නේ. පුද්ගලයාගේ පෞරුෂත්වයේ අම්බරවගන, රුචර්ජකම් අම්බරවගන කෝවේ දාලා රත් කරගෙන යනවා වගේ ඒ පොදු ලක්ෂණ වලට යනවා මේ යන අතරමැද වාරයේ තමයි ඒ යෝගාවචරගේ යෝග ජීවිතයේ ප්‍රධානම කායික මානසික වෙනස්කම් ටික සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේකට දරා ගන්න ඉතාමත්ම කලාතුරකින් විතරයි පුළුවන්. ඒකට හරියට කියනවා නම් මේ නිතන් සරල නිදර්ශනයකට කියනවා නම් අපි එක ගෝණියක සුදු හාල් පිටි දානවා එක ගෝණියක කහ පිටි දාලා ඕනම කෙනෙකුට කියන්නේ මෙන්න හාල් පිටි මෙන්න කහ පිටි. ඉතින් මේ දෙක දෙකක් නේ. ඊට පස්සේ සම ප්‍රමාණය අරගෙන දෙක කලවම් කරනවා හාල් පිටි සම කහ පිටි සම වෙන හැටියට. දැන් ඇහුවොත් කෝකද හාල් පිටි කෝකද කහ පිටි කියලා හොයන්න බෑ. 50 50 අරගෙන කලවම් වෙලා. කලවම් වුණාට පස්සේ අරවම තමයි කහ කියන්නත් බෑ දැන් සුදු කියන්නත් බෑ. හාල් පිටි කියන්නත් බෑ. ඒකට කහ පිටි කියන්නත් දැන් කලවම කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් තවත් නිදර්ශනයකට කියනවා නම් රතු හාල් ටිකක් අරගෙන වතුර මුට්ටියකට දාලා කෙනෙකුට කියත හැකි මේක මුට්ටිය මේ වතුර මේ හාල් කිය. ඊට පස්සේ ඔක තැම්බෙන්න ආරනකොට බත් උනාට පස්සේ තව දුරටත් තැම්බුවොත් කැඳ වුණාට පස්සේ දැන් කෝ හාල් දැන් කෝ වතුර දැන් නැහැ. දැන් තියෙන කැඳ. හැබැයි අරකම තමයි. දැන් තියෙන දියරයක් දැන් තියෙන බොරක් මේකට අපි කැඳ කියලා කියනවා. අන්නේ හාල් වල දැන් ඉඳලා කැඳ වලට යන්නේ ටික තමයි විපස්සනාව කියලා කියන්නේ. මේ දිගටම තියෙන එකමයි. අපි අඛණ්ඩව බැලුවේ නැත්නම් අපිට හිතයි කවුරු හරි ඉන්ද්‍රජාලයක් කරලා මේ හොඳටම හාල් වෙනමනේ තිබුණේ. වතුර මෙඩමනේ තිබ්බේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා අපි අර දැකපේකට අභියෝග කරන්නේ අර අප්පනාවට කැමති නැති, විචක්ෂණ බුද්ධියට කැමති නැති, විපරිණාමයේ දකින්න කැමති නැති, පරිණාමයක් ආශා කරන්නේ නැති, වෙනසක් දකින්න කැමති නැති නිසා. නමුත් පෞද්ගලික ලක්ෂණ හොඳට කැඳේ බලවේර වගේ දැක්කනම් නොබෝ වේලාවකින් ආස්වාද ප්‍රසවාස දෙක සමව පේන්න පටන් ගන්නවා නිකම් හුදු කම්පනයක් විදියට. හුදු ආලෝකයක් විදියට. හුදු සහැල්ලුකමක් විදියට. හැබැයි මේ මේ ආනාපානෙමයි. ඉතින් යෝගාවචර කියන්නුන ආයසරය මුල ඉඳලා ආයෙත් බලාගෙන යන්නේ මේ හිත පිට ගිහිල්ලාද නැත්නම් ආනාපානෙ ඇතුළමද කියලා. හතර සැරේ 10 15 සැරේ කරනකොට තේනවා ඕනම දෙයක් දිහා බොහෝ වෙලා බලන් හිටියොත් ඒකේ පරිණාමයක් ඇති වෙනවා. විපරිණාමයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අනිත්‍යතාවය පේන්න පටන් ගන්නවා. මේ දෙකම එකමයි ඉස්සල දැකේ පෞද්ගලික ලක්ෂණ දැන් දකින්නේ පොදු ලක්ෂණ කියලා කියනකොට අරකේ නිමිති තේරම හොදපාලුවකට ලක් කරන පොදු ලක්ෂණ වලට එනකොට පෞද්ගලික ලක්ෂණේ නිමිත්තක් උද්දේශයක් ලිංගයක් ආකාරයක් තියෙනවා. පොදු ලක්ෂණ වලට මේ නිමිත්ත, උද්දේශ, නිද්දේශ, ලිංග ආකාර සේරම හැඳි ගෑවිලා ගිහිල්ලා තලපයක් ඉතුරු වෙනවා. ඒක හරිය නීරසයි. ඒක හරිය කම්මැලි කරන සුළුයි. නමුත් මේ දේ හරහා සතිය අකණ්ඩතාවයේ තියෙනවනම් ඒ කෙනාගේ සංකල්ප වල ඇති වෙන වෙනස්කම් විතක්කොල ඇති වෙන වෙනස්කම්, විචාර බුද්ධිය ඇති වෙන වෙනස්කම් ඒ මනුස්සයර තේනවා හත් අවුරුද්දක් ඇතුළත භාවනා කරොත් ප්‍රතිඵල ලැබෙනවා කියලා සරුවචනන්සි කිව්වේ නිකම්ම නිකන් හිත උනන්දු කරවන්න නෙමෙයි. හත් අවුරුද්දක් ඕනේ නැහැ මනුස්සය හය අවුරුද්දක් ඇති කියලා කියනවා. හය අවුරුද්දක් ඕනේ පස් අවුරුද්ද අන්තිමට කියනවා දවස් හත ඇති. එක දිගට හුස්ම දිහා බලා හිටපන් එකේ 18 සනීමකටකම් බලා හිටපන්. බලා හිටියට පස්සේ මොකද වෙන්නේ? හුස්ම ඔක්කොම එන්නේ පුංචි කම්පණයකින්. ওই කම්පණේ හරහා තමයි ආශ්වාස කියන්නේ ප්‍රශ්වාස කියන්නේ සීතල කියන්නේ උණුසුම කියන්නේ දිග කියන්නේ කොට කියන්නේ ඔක්කොම ඉන්නේ පෞද්ගලික ලක්ෂණ වලට ගියා. ඒ ඔක්කොම දිගේ බහගෙන බහගෙන යනකොට <clears throat> අන්තිමට කැඳ හැඳියා වුණා වගේ ඒ ඇති වෙන తত্ত্বය පොදු ලක්ෂණය පිම්බීම හැකිලිම දෙකියත් ඔච්චරයි ආනපනින් ගියත් ඔච්චරයි <clears throat> සක්මනහරා ගියත් ඔච්චරයි එදින්දා වැඩ හරා ගියත් ඔච්චරයි එතෙන්ද ගියාට පස්සේ අරමුණු වලින් ඇති වැඩන්නේ ගුරුකුල පාඩම් වලින් ඇති වැඩක් නැහැ. කර්මස්ථාන වලින් ඇති වැඩක් නැහැ. ගුරු රැඟින් ඇති වැඩක් නැහැ. කොතෙන්ද ගියත් ඔතන තමයි. ඔතෙන්ට යනකන් තමයි ඔය මං ආනාපාන කාර්යය, මම පිම්බිම හැකිලිම කාර්යය, මම සක්මන් කාර්යය නානා ප්‍රණ. ශිරීපාදේ පද්මෙට යන ගියාට පස්සේ ඔක රත්නපුරා පාරෙන් ආවත් එකයි, මස්කිලිය පාරෙන් ආවත් එකයි, පද්මෙට ගියාට පස්සේ පද්මේ. හැබැයි යනකන් නම් පාරවල් දෙක එකක් උතුරු සිට නැගෙන හිට යනවා අනිත් එක නැගෙන හිට උතුරට යනවා හරියට විරුද්ධ පැතිරින් එනවා වගේ. පද්මෙට ගියාම ඒකයි. ඔන්න ඔය ටික තේරුම් ගන්නද ඔය වෙනසට හිත දීලා විවුර්ත මනස පුලුල් මනස පුලුල් සංකල්පයක් දිගේ යන්න නම් අහලා තියෙන්න එපායි මේක. මේ දෙමලේ අහලා තියෙන්න. ඊට පස්සේ මේක ටිකක් කාලා තියෙනවා. කාලා වරද්දාගෙන පටලවාගෙන කමඩාන් සුද්ධ වෙනකොට දවසින් දවස දවසින් දවස තේරෙනවා ඉවසන්නා නිවන් දකි. මේ හැම ලකුණකින් කොයි එකෙන් පටන් අරගත්තත් කොයි එක එක තැන්වලින් පටන් ගන්නතර මැදට යනකොට කොතනත් එකයි. මේ අතරමැද කමඨාන් සුද්ධ කිරීම ඉතාමත්ම වැදගත්. මේ අතරතුර විචක්ෂණ බුද්ධිය ඉතාමත්ම වැදගත්. මේ අතරතුර තමන්ගේ වෙච්ච අත්තරදී ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමන් ධෛර්යයෙන් මේක පාවා දෙන්න තෝ කෙරුවොත් විතරක් මේ චිත්‍රපටයේ නිමාව දකින්න පුළුවන්. ජවනිකා ඉවර කළ නාටකම ඉවරයක් දක්ින්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම චෝදනා කරાવી ධර්මයේ වර්ධව ගනීවි බුදුහාමුදුරුවෝ පිළිබඳ සද්ධාව අඩු කර ගනීවි මේ සංඝයා ගැන සද්ධාව අඩු කර ගනීවි සීලය ගැන සද්ධාව අඩු කර ගනීවි මේක හරියියොත් එnde ende ende තියෙන බුදුරජාණන් වහන්සේ මේ පෙන්නපු එකම දෙයක් අකට ගන්නවට කියපේව නෙවෙයි තාමත්ම ගැඹුරු අවබෝධයකින් ගැඹුරු සමීකරණයකට සහිතව කියලා තියෙන්නේ භාවනාවේ පළවෙනිම සාර්ථක පියවර තියෙන්නේ මේ දෙයක් අරගෙන ඒකේ පෞද්ගලික ලක්ෂණ දෙක හොඳට බලලා ඇති වෙන්න බලලා ඒ හරහා පොදු ලක්ෂණය දක්වාම යන්නේක. ඒකට ඒ පන්දිසාංශය සඳහන් කළා කියනවා අපි හරක් රැණක් දකිනවා. එවුන් අයේෂර් කියලා කියනවා. ඒ හරකට තියෙන කළු පාටයි සුදු පාටයි පාට. දෙන මේ වස මේ මේ වදපු එකී මේ නෑම්බි මේ මේ මහගොණ හොඳට කියතක ඒක ඇතුලේ ඉන්න ගොඩක් විස්තර. ඊට පස්සේ පේනවා ෆ්‍රීෂියන් හරක්. උන්න තියෙන රතු පාටයි කහ පාටයි. උන්ගෙත් තියෙනවා. ඊට පස්සේ ජර්සි හරක් වෙනවා. උන් තනි කර දුඹුරු පාටයි. ඉතින් මේ ඔක්කොම පොත්වල ලියාගෙන ලියාගෙන ලියාගෙන මේ අයෂර් මේ ජර්සි මේ ෆ්‍රීෂියන් මේ අපි ලංකාවේ උන් අර මේ කියලා ඔක්කොම තුලින් ගියාම කවදාද තේරුම් ගන්නද මේ තේරම හරක් කියන එක? ওই නංගන් අනම්මනම් තියෙන මේ සේරම හරක් කියන එක ඔක්කොටම පොදු ලක්ෂණ. නමුත් එතෙන්ට එන්නේ ඉස්සලා එක එක එක එක්ක ආසා ඥාන පරිමේ බව වදපුන වදපු බව තීර්ම බලහන හොයන කරන බෞද්ධිලික ලක්ෂණ කියලා. මේ සේරම හරක් කියලා දැනගන්න එක පොදු ලක්ෂණයි. මේ පොදු තැනට ආවට පස්සේ දැන් නම් බණ ඉවර කරන්න වෙලාව හරි. පොදු තැනට එනකොට ඥාන පරිමේකමවත් ඉතුරු වෙන්නේ මනුස්සකම විතරයි ඉතුරු වෙන්නේ. අපේ චුන සිංහල බුද්ධඝංකල් හොදාගෙන යනවා එදා. ඥාන පිරිමිකම් ඔක්කොම හොදාගෙන ගිහිල්ලා අපිට තියෙන ඔක්කොම මිනිස්සයෝනි. ඒ භාවනා කරත් නැතත්, පව් කරත්, පින් කරත්, දේවදත්ත උනත්, බුදු උනත් මිනිස්සයෝනි. අපිට ඒක නැති නිසානේ මේ උරුට්ටුව, ඒක නැති නිසානේ මේ රණ්ඩුව, ඒක නැති නිසානේ මේ මාන්නක්කාරකම්. කවදා හරි අර පොදු ලකුණට ආවට පස්සේ තවත් මොකටද තවත් නිවන. හැබැයි මේක නෙවෙයි නිවන. හොඳටම තේරෙනවා අපි කොච්චරක් මේ අල්ලගත්ත රාමුව බදාගෙන ඒක ස්ථිර කරගන්න ඒකට මූලධර්මවාදීන් වෙලා ඒක රැක ගන්න දඟලනවාද කියලා කිව්වොත් අර කෙමනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අසුචි වලක ඉන්න පණුවෙක් ලොකු අසුචි කැලක් අල්ලන්න මට ජයගත්තා කියලා රණ්ඩු කරන්න වගේ කියනවා. ඌට ලොකු කැලක් හම්බුනායි කියලා අනික් කටියට කී කියනවලු මට දිනුම් කියලා. අහුවෙන හරියක් අහුවෙන්නේ අසුචි. ඒක නිසා තීරුම් ගත්ත දවසට මේ ආශ්වාස ගත්තත් ප්‍රශ්වාස ගත්තත් පිම්බීම ගත්තත් හැකිලිම ගත්තත් කොයි එක ගත්තත් හොඳට සංකල්ප දිගේ බැසගෙන යනකොට මේකේ පොදු ලක්ෂණට යන්න පුළුවන් මේකට ඉස්ලාම දකින්න පොදු ලක්ෂණ වලින් පොදු ලක්ෂණ තුනක් තියෙනවා අනිත්‍ය දුක් අනාත්ම මේකේ පළවෙනි දකින්න අනිත්‍යතාවයකට කියනවා පෞද්ගලික ලක්ෂණ සන්තති ලක්ෂණයි සන්තතිය පේන්න පටන් අර ගන්නවා දිගට යන සන්තතියක් මේකේ තියෙන ආස්වාද ප්‍රසවාස කරන එකනාගෙත් යට තියෙන සන්තතිය. පිම්බීම ඇකිලිම කරන එකනාගේ සන්තතිය. වම දකුණ තිබ්බා සන්තතිය කනකොට බොනකොට යනකොට එනකොට ආස්වාද ප්‍රසවාසය හරහා දකින්න සංසතිය දැක්කනම් මේක තමයි භවය කියලා කියන්නේ මේ තමයි පැවැත්ම කියලා කියන්නේ මේක මට අයිති දෙයක්ද මේක වැඩ කරන්නේ මගේ න්‍යාය පත්‍රයටද කවදාකවත් නෑ ඔක උඩ තියෙන පෞද්ගලික ලක්ෂණ නම් අපිට වෙන හසුරවන්න පුළුවන් මට ඕන විදිහට කරන්න පුළුවන් කියලා. නමුත් කවදාකවත් පෞද්ගලික ලක්ෂණයේ මෝරණකම් බලන හිට මිනිස්සයාට පොදු ලකුණට ආවට පස්සේ තේරෙනවා මේක ලෝක න්‍යායක් අනුව වැඩ කරන්නේ මේක පෙරලෙන සුළු දෙයක්. මේ පෙරලෙන සුළු දේ නම් දුකමයි. හැබැයි මේ දුක මටයි ටිකක් නෙමෙයි මේ අහක අනේකක්. මේක ඔළුවේ දාගෙන නේද මේ විඳ වැව්වේ කියලා සන්තති ලක්ෂණ දැකපු එකනට දුක්ඛ ලක්ෂණ දකින්න සන්තති ලක්ෂණ සහ දුක්ඛ ලක්ෂණ දකපු කෙනාට අනාත්මය කියන එක නැතුව මේකට අයිතිවාසිකම නැති කිරීමෙන් අයිතිවාසික අයිතිවාසිකම් ප්‍රකාශනයේ අතහැර දැමීමෙන් ඒ ත්‍රිලක්ෂණයට යන්න පුළුවන්. ඉතින් ඒ අතරමැදදී මේ පුද්ගලයාගේ සංකල්පවල විශාල පෙරලියක් සිද්ධ වෙනවා. නමුත් මේවා වෙනස් වෙන දෙයක් නිසා වෙනස් වෙන සුළු ධර්මයක් මේ සංකල්ප කියලා කියන චෛතසිකයක්. මේකට සම්පූර්ණ ඉඩ දුන්නොත් තමයි අර දවස් හතෙන් නිවන් දකලා ඉවර කරන්න පුළුවන් කියන්නේ. මේකට ඉඩ දෙන්නේ නැත්නම් අවුරුදු 7ක් වුණත් ඉන්න පුළුවන්. ආත්ම 7ක් වුණත් ඉන්න පුළුවන්. නැත්නම් බුද්ධ කල්ප බුද්ධ කල්ප 7ක් හරි ඉන්න පුළුවන් මේ වෙනසට ඉඩ දෙන්නේ නැත්නම්. වෙනසට ඉඩ දෙන්නේ නැත්තේ දෙවන්නේක් නෙවෙයි. තකතිරුකම. අනේක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි මෝහය කියලා කියන්නේ. ඒ නිසා අපි අර මෝහේ තියෙන තාක්කල් මේ වෙනසට ඉඩ දෙන්නේ නැතුව තිරින්ග තද කරනවා. ටික ටික බුරුල් කරන්න ඕනේ එක සැරේ තද කෙරුවොත් නම් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. බුරුල් කෙරුවොත් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ටික ටික බුරුල් කරන්නේ කොහොඳ. ඒ කන්ට්‍රෝල් එකේ මේ බහින්න යන පල්ලයට යන වාහනයක පාර ක්ලච් එකත් අයින් කරලා එන්ජින් එකත් අයින් කරොත් එම කඩාන ගියොත් අල්ලන්න බැරුව යනවා. ඒ නිසා බුරුල් වෙන්නේ ටික ටික. ඔක බුරුල් වෙන්න වෙන්න යන්න යන්න යන්න ඒ පුදුල ඕන සංකල්පයක් පිළිගන්න පුළුවන් විවෘත මනසක් ඇති කෙනෙක් වඩපත් වෙනවා. මම නැවතත් කියනවා මේ ආනාපානී වගේ අර පොදු ලක්ෂණ පැමිණීම නිවන නෙවෙයි සමතේ නම් වැදගත් තැනක් විපස්සනා සමාධියත් වැදගත් තැනක්. එතනින් එහාට තමයි යෝගාවචරය සුද්ධ විපස්සනාවට විපස්සනාට ඇත්ත වශයෙන්ම බහින්නේ මෙතෙන්ට එනකන් ඒවට කියනවා විපස්සනා පාදක ධර්ම කියලා. විපස්සනාට පාදක වෙන ඥාන. ඊට පස්සේ තමයි අර කියන විදිහට අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා විදිහට තර්ක විතර්ක සංකප්ප අප්පනා විප්පනා පහළ වෙන්න පටන් ගන්නවා මෙන්න මේක දිනු කරන ක්‍රමය තමයි භාවනාව කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ අන්න ඒකට ගැලපෙන විදිහට යන්න ඕනේ කියලා තමන්ගේම අත්දැකීමෙන් අර රුචර්චුකම් සකස් කර ගැනීම ඊට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු හෙටටත් මේ වගේම අපි සාකච්ඡා කරලා ඒ මට්ටමට ගියාට පස්සේ අපි කොහොමද මේ සංකල්ප විකල්ප සකස් කර ගැනීමෙන් අපේ මේ යෝග ජීවිතේ, Brahmacharya ජීවිතේ සකස් කරගන්නේ කියලා ඉතින් මෙතෙක් වේලා මිත්‍ර කරන ලද කරුණු කාට කාටත් තමන් මේ තාක්කල් කරන ලද භාවනාවේ ලැබිච්ච අත්දැකීම් වලට ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා සුතමේ ඥානෙට චිත්තාමේ ඥානෙට උදව්වක් වේවා ඉදිරියට මතුවෙන සෑම ප්‍රශ්නයකදීම සැකයකින් තොරව කුසල ඡන්දකින් යුක්තව අදිමොක්ඛකින් යුක්තව මුණ දිමේ ශක්තිය පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා